නාම රූප වශයෙන් වෙන වෙන වශයෙන් බලලා එහෙම පොඩ්ඩක් ඒක පැහැදිලි කරගන්න බලන්න ඒක අර ඉතිරි නැතුව ඇතිවල නැති වෙන හැටි අපි සමාධියකට ආවට පස්සෙම අපිට ඒක දැනගන්න පුළුවන් ආ නෑ ඒක මම දැනගන්න පුළුවන් හැබැයි නුවණින් තමයි දැනගන්න වෙන්නේ ඇහි අනිත්‍ය ඇහෙන් දකින්න බෑ. ඒ නිසා හැම වෙලාවෙම ඇහි යථා භූත ස්වභාවය නුවණින් දකින්න ඕන වෙන්නේ. ඒකම ඇහැ කියන එක හටගත්ත කියන එක දකින්න වෙන්නේ පෙනෙන රූප ආයතන. රූපයක් වෙනවා කියන්නේ ඇහැ ඉපදලා කියන කාරණාවෙනොත් ඊට පස්සේ පෙනෙන රූපය නැති වෙනවා කියන්නේ ඇහැ නැති වුණා කියන කාරණාවෙන් තමයි දකින්න වෙන්නේ. එහෙම නැතුව වෙන ඇහැ දකින්න ක්‍රමයක් නැහැ. නෝනෙන් තමයි ඒ ටික දකින්න වෙන්නේ. මොකද අපි අර කලින් කතා කරලා තියෙනවා අපි ඇහැ තියෙනවා කියන මට්ටම අපිට තියෙන්නේ මේ කෙලෙසයක් නිසා මනෝ විඥාන මට්ටමේ. නමුත් නියම ඇහි කෘත්‍ය ඇහි ස්වභාවය තමයි දර්ශන කෘත්‍ය කරන අවස්ථාවට විතරයි ඇහැ උපන්නා යන ගණිතය යන්නේ. අනෙත් වෙලාවේදී ඇහැ ප්‍රകൃති ඇහැ තියනවා යන ගණිතය යන්නේ නැහැ. අර මම කියන්නේ දිකට උඩ මොන වෙනවද බලන්න කියලා. දැන් මේකම කරනවා මලමිනියක් දිහා බලන්න මම ඔය කිව්වේ දැන් ඔය මේ ළඟදී තමයි මම මේ මැරිච්ච කෙනෙක් දැක්කේ. එච්චර කල් මම දැන් අවුරුදු මේ මේ 34 දානක් මැරිච්ච කෙනෙක් දැකලා තිබුණේ මේ නියම විදිහට මැරිච්ච කෙනෙක් දැක්කේ මේ මෑතකදී. මේ ඒ කියන්නේ කරවපාරක් මාත්‍යගේ යම කරන්නේ නැතිලා එහාට ගියා නෑ. ගියාම ඉතින් මම එක ගිය කට්ටිය ඉතින් යාළුවෝ මිත්‍රයෝ නෑදෑයෝ හම්බෙලා කතා කරන තැන් තැන් වලට බෙදුනා. ඉතින් මේ ගාමම තමයි මම ඊට පස්සේ මම පුටුවක් තියාගෙන දැන් මේ දිහා බලාගෙන හිටියේ. ඊට පස්සේ දැන් ධර්මයේ හැටියට දැන් මලමිනියක චක්කු ඉන්ද්‍රිය නෑ බිඳිලා. ඇහැ බිඳුනා යන ගණයට යන්නේ. ඇහැ නැහැ. ඊට පස්සේ මම තව බැලුවා දැන් කන නැහැ, නාසය නැහැ, දිව නැහැ, ශරීරය නැහැ. ඊට පස්සේ දැන් ඉන්ද්‍රිය නැහැ. ඊට පස්සේ තව හොඳට බලනකොට උපාදාය රූප කියන එකක්වත්ම දැන් මලණියක නැහැ. හරිද? එතකොට පටි ආපෝ තේජෝ වායෝ කියන මහා භූතයන්ගෙන් හැදුණු රූපේ විතරයි මලණියක තියෙන්නේ. නමුත් අපි ගාව තියෙන මට්ටමේ ඇහැ තාමත් ඒ මිනිහ තියෙනවා. අපි ගාව හේ අපි හිතාගෙන ඉන්න විදිය කන තාමත් ඒ මිනිහ තියෙනවා. නාසය දිව ශරීරයක් තියෙනවා. ඉස්ත්‍රින්ද්‍රිය රූපයක් තියෙනවා. එතකොට මම බැලුවේ දැන් නියම බුදු දේශනාව අනුව ධර්ම අනුව යථාර්ථය අනුව මලමිනියක් කියන්නේ ඉන්ද්‍රිය බිඳුණා. යන ගණයට යන්නේ. ඒක නැහැ නිරුද්ධයි. හැම හැමදැනට එතකොට අපි දැන් සාමාන්‍යයෙන් අපිට හිතන්න සිහි කරන්න පුළුවන් විදිහේ ඇහැ එතනක් තිබුණා. නමුත් ඒ ඇහැ කියන එක නිකන් අපිට ඇහැ. නමුත් එතන ඇහැ කෘත්‍ය වෙන්නේ නැහැ. දර්ශන කෘත්‍ය කෙනා කෙනාට සාපේක්ෂව හැදතිය යුතුයි මිසක ඒකද පෙනෙනවා කියන සිද්ධියට සාපේක්ෂව හැදතිය යුතුයි මිසක එහෙම නැතුව අපි මේ හිතාගෙන ඉන්න විදිහේ මේ රූපායතනයෙන් ඇහැ දකින්න බෑ. එතකොට ඇහි නියම ස්වභාවය අපිට අවබෝධ වුණොත් ඇහැ කියන එක දකින්න බැරි එකක් අවස්ථාවට ඉපද නිරුද්ධ වෙන එකක් කියන නුවණ තියෙන්න ඕනේ. එතකොට අවස්ථාවට ඉපද නිරුද්ධ වෙනවා කියලා කියන එකද ඇහැ උපන්න කියන රූපයක් පෙනෙනවා. කියන තැනින් වෙනම රූපේ නැතිවෙනකොට ඇහක් නැති වෙනවා කියන තැනින් දකින්න අපිට පුළුවන්කම තියෙනවා. මොකද හොඳට බලන්න අද අපිට ඇහැ කියන එකක් ඉතුරු වෙලා තියෙන්නේ මනෝ විඥාන මට්ටම. ඒ කියන්නේ අපිට ඇහැ කියන එකක් සිහි කරන්න පුළුවන්. ඒක මෙහා ඇහෙන් දැකපු රූපායතනයක් තුල ඇහක් අපි හදාගෙන තියෙනවා මිසක දැන් මෙහෙම බලනකොට මේ ඇහැට සාපේක්ෂව බාහිර රූප නෙමෙයි බාහිරත් ඇස්තින්න පුළුවන්. කෙනා කෙනාට සාපේක්ෂව බාහිරට ඇස්තින්න බෑ. බාහිර තියෙන මොනවද? රූප. ඔය රූප අතරේ ඇස් රූප ආයතනයක් අපි නම් කරලා තියෙන ඇහැට ගැටෙන රූපයක් ඇහැ කියලා. ඊට පස්සේ මනෝමය උපකල්පනය කරගෙන තියෙනවා මගේ ඇහත් එහෙනම් මෙහෙමයි කියලා. රූප ආයතනය ධම්ම ආයතනයයි දෙන්න එකතු වෙලා හදපු ඇහක් තමයි අපිට අද තියෙන්නේ. එතකොට යම් දවසකදී පෙනෙන රූප ආයතනයේ පිරිසිඳ දැක්කොත් ධම්ම ආයතනයේ පිරිසිඳ දැක්කොත් අද අපි තියෙන මට්ටමේ ඇහ සම්පූර්ණ නිරුද්ධ වෙනවා. සම්පූර්ණ නැති එදාට ස්වභාවිකම යථාභූත වශයෙන් පවතින ඇහැක් තියෙනවා නම් පෙනෙන කෘත්‍ය කළ පෙනේ පෙනුනන් පස්සේ නිරුද්ධ වෙනවා කියන තැනකින් ජීවිතයට සම්බන්ධ වෙනා මිසක උපාදාන වශයෙන් ගන්න ඇහැක් අපිට ඉතුරු වෙන්නේ නැහැ. ඇහැ උපාදාන කරගන්න ඇහැක් හම්බ වෙන්නේ නැහැ. එතකොට පෙනෙන රූපයත් හටගෙන නිරුද්ධ වෙන හින්දා ඒක උපාදාන කරගන්නත් බැහැ කියන තැනට අපේ මනස යනවා. අද අපිට ස්පර්ශ ආයතන හයම තියෙන්නේ ඇහැ පිළිසිඳ දන්නේ නැතිකම හින්දා. ඇහැ පිළිසිඳ මෙතන දැන් ප්‍රශ්නයක් එක ආයතනය පිළිසිඳ දකින්න නම් අපිට අනිත් ආයතනත් පිළිසිඳ දකින්න වෙනවා. ඇයි? අපි මේව පටලලා තියන්නේ හින්දා. ඇහැ රූප ආයතනයට පටලලා නම් රූපය පිළිසිඳ දකින්න ඇහැ පිළිසිඳ දකින්න. ඊට පස්සේ ඇහැ පිරිසින් දකින්න රූපේ පිරිසින් දකින්න. ওই දෙන්න පිරිසින් දකින්න මනෝවිඤ්ඤාණය පිරිසින් දකින්න. මොකද අර නූලකින් අර අපි අපි ගාව තියෙන මේ ග්‍රන්ථ වැඩ පිළිවෙල ග්‍රන්ථ කියලා කියන්නේ ගොතන ඔය හොඳට ඇඳුමේ හැම ඔය මේ ස්තෝපි හැම ඔය පොඩි ළමයි ගාමල ගොතන ඒ වගේ අපිට කෙලස් වශයෙන් හැදිරෙන්න පුළුවන් විදිහට ආයතන ටික එකට කියලා මහලා ගොතලා දෙන්නේ අපි ඉතින් මෙතනදී අපි බැරිලා රූපායතනය හොඳට පිළිසිඳ දැක්කොත් ඊට පස්සේ ධම්මායතනය හොඳට පිළිසිඳ දැක්කොත් අපිට ඇහැ ගැන තියෙන ඇහැ විතරක් නෙමෙයි කන දිව නාසය ශරීරය කියන මේ ආධ්‍යාත්මික ආයතන පහම සම්පූර්ණම අනිදර්ශන ස්වභාවයට යනවා එහෙම මොකක්වත් නෝ කියන්නේ එහෙමට ගියාම තමයි ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතරේ දේවල්ක් පරිහරණය කරන කයකුත් හම්බ වෙනවා. නැහැ විතරක් නෙමෙයි නාසයේ දිව ශරීරයේ තියෙන එකක්වත් හම්බ වෙනවා. ඒකට කරනවා කරනවා යාවිතු. ඉතින් එහේ අනිදර්ශන ස්වභාවය දකින්න වෙන්නේ මොනවා? ඒක තමයි. ඒක තේරෙන්නේ නැත්තම් ඒක හැම වෙලාවෙම උපාදාය රූප ටික අපි තේරුම් ගන්න ඕනේ. උපාදාය කියන්නේ මහ භූත අසුරු කරගෙන මහ භූත නිසා අපේ චිත්තයසිකට ප්‍රකට වෙන රූප. හිතට කෙනෙන රූප. නැත්තම් හිත නිසා උපදින රූප. මෙන්න මේවා තමයි හැම වෙලාවෙම හිත මුල්ලල මහ භූතයන් තුලින් මතුවෙන දුක. මේවා උපාදාන වෙන්නේ. මහ භූත විතරක් තිබුණත් උපාදාන රූප හම්බ වෙන්නේ නැහැ. චිත්තදේශයක විතරක් තිබුණත් උපාදාන රූප හම්බ වෙන්නේ නැහැ. චිත්තදේශයකට ඕනේ මහ භූතත්වය. එතකොට අනේ දෙපැත්තම පවාර වුණාමයි අපිට උපාදාය දුක කියලා හම්බෙනවා. අපිට ප්‍රයෝජන කරගන්න තව සියුම් ධර්මතාවක් තියෙනවා ඉතින් මම ඔය දවස්වල කතා කරන්න ගැඹුරු තමයි නාම රූප නිසා විඥානය වෙනවා විඥාන නිසා නාම රූප වෙනවා කියන සිද්ධිය දැක්කහම ඒක හොඳට ඔය ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ පංචේන්ද්‍රයන් හැදෙන හැටි තේරෙනවා ධර්මයේ පරිසම්පෝතේ විශේෂයෙන්ම අභිධර්මයේ පරිසම්පෝතේ විපන්දෝගේ සූත්‍රවල තමයි කියන්නේ මේ ධර්මවල තමයි කරලා කරදී Fakultapalega Itachimua Nicolatendane Rinyogan Vinyapachya Namarupa Kriya Kotatendane ये सिद्धि वेदना संज्ञा संख्या नैतिक नाम रूपेतन पद चक्रायतन सुपते श्रोतायतन सुपते दानायतन सुपते जीवायतन सुपते कायन सुपते ඒ කියන්නේ ඇහි එකවීම කන දිව නාසය ශරීරයේ කියන මේ ධර්මයන් එකවීමක් වෙනවා නම් මේ ඔක්කොම එතකොට මේ විඥාන නිසා නාම රූප. දැන් නාම රූප නිසා විඥානය කියනකොට අපෝ ඒ විඥාන නිසා විඥානය කියලා අදහස දෙනවා. යන රූපෝ නිසා වත්ති බව විඥාන සහගත නාම රූප. ඒ කියන්නේ හැම වෙලාවෙම විඥානය අතුරු කරනවා තුළින්ගේ සතර මහා ධාතු රූපය. සතර මහා ධාතු රූපය අතුරු කරගෙන විඥානය පවතින්නේ සතර මහා ධාතුන්ගේ රූපයේ සිට බැඳලා පවතින්නේ. ඒ සතර මහා ධාතු රූපයේ සිට බැඳලා පවතිනකොට ඒ සිටේ පවතින චෛත්‍ය කොට සතර මහා ධාතු රූපයෙන් වෙනස් ප්‍රකාර වෙනවා. ඒ සිටේ වෙන සිටේ වෙනවා. එතකොට මේ සතර මහා ධාතු බලයතුළු කරගෙන විඥානය කියනවා ඔය සිිතේ කියන කර්ම ගති කර්ම ගති ටිකක් කියනවා සිිතේන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය කියලා ඒ වගේම රූපේ ප්‍රථම අවස්ථාවේදී කායගතක වක්‍රයසක භවගතක ලක්ෂණයක් ඒ කියන්නේ කාය හැදෙන්නේ මොන විදිහටද භාවෝක හැදිනවම මොන විදිහටද ආයතනික හැදිනවම මොන විදිහටද කියන එක මුලින්ම තීරණය කරලා තියෙන කර්මයේ ගැටයක් ඊට පස්සේ ඒ සිිතේ කියන කර්ම ගැටයට අනුවයි හැම වෙලාවෙම කනගුණ ආහාරයෙන් යුක්ත රූපේ මේ කය රාශිය. මොකද ඒ ඔක්කොම කියන කර්ම දෙකක් කියලා මෙන්න හැ කන දිව නාසය ශරීරය ඉතිරි ඉතිරි ඔක්කොම කර්ම දරූප. කර්ම දරූප කියන්නේ සිතේ තියෙන කර්ම ධාතුවට අනුව මේ මේ සතර මහා ධාතු රාශියලා නෙමෙයි. අපිට මේ රූපේ දිහා බැලුවාම මේක ඇතුළේ ඉන්න කෙනාගේ වාසනාව වාසනාව කියන දේ තේරුම් ගන්න ඕනේ. මොකද එයාගේ හැටියට මේ රූපේ දියේ. ඒකේ කියන බඩට කියන්නේ බලුවට ගහගන්න සුදුවට ගහගන්න උත්තර ගන්න අහකට ඒ වගේම ඇතුළත නැතුළත ඉතිහාසය දෙවල පුච්චේ දෙවිතුමතු කොහොම සිතේ තියෙන චෛත්‍යකවල ධාතුවලට අනුව වාසයුත් මහ බුදුරජාණන් ඒ කියන්නේ අපි කියන්නේ පතුලාපෝ තේජෝ වායෝ කියන හතර මහ ධාතුව ඇයි මේ විදිහට සියුම් විදිහට රූප පැටලෙන විදිහට ප්‍රසාදය කියන විදිහට මහ භූතවල හිතියේ ඇයි පද්ධහුන විදිහට මෙහෙම ප්‍රසාදයක් හැදෙන්නේ මේ වගේ අනිත් භාගයක් වගේ කියන්නේ නැතුව මේ මහ භූත ටික මේ විදිහට හැදුනේ කියන ටිකක් කියනවා ඒ තමයි මේ මහ භූත භූතය ඇතුළු කරගෙන සිටේ තියෙන කර්ම ගති ටිකේ ස්වභාවය මත මහ භූතයන්ගේ මේ ප්‍රසාදිත හැදිලා තියෙනවා. එතකොට ඒකයි දැන් මේ ප්‍රසාදයේ රූපකට කියන්නේ වෙනවා අවිද්‍යාවත්වයෙන් කර්මවත්වයෙන් සංඝාතත්වයෙන් ආහාරවත්වයෙන් කියන්නේ. පෙර අවිද්‍යාව, කර්ම, සංහානිකයි විඥානීය ප්‍රතිසන්දි වශයෙන් වාරයි. එතකොට ඒ සිත නිසා නම් මේ රූප හැදිලා තියෙන්නේ මේ රූපයකට අවිද්‍යාව කර්ම තණ්හා ඒ වගේම වර්තමාන කර්මන ආහාර කියන ධර්මතා හතරම අනුග්‍රහය වලින් මේ ඇහැ ඇදලා තියෙනවා. ඇහැ කියුවට ඒක ඇහි ස්වභාවයේ ඇහැ කන් දිවනාසි ශරීරයේ කියන ධර්මතා හතරම ස්වභාවය තමයි ජීවිතේ වෙලා තියෙනවා හැබැයි අපිට පෙනෙන්නේ නැහැ. පෙනෙන්නේ නැති දැන. නව කර්ම සිද්ධ කරගන්න බැරි තැනකින් තමයි ආකාරයවාදී බඩු දෙන්නේ. අවිද්‍යාව නිසා අපිට හැදෙන දුනාසී ශරීරයේ කියන ටිකේ නිවිදි කියනවා. ඒක මාර උපමාවක් කියන්නේ දැන් ඔය කුංචි මලන්නකොට දැන් හදවත වපුරන කියලා එකක් කවුරු හදවත පහත ගන්න පුතා හදවත වපුරන කියලා එකක් තියෙනවා. තියනද නැද්ද? තිබුණාට ඒ ළමයි දන්නවද? හදවත කියන්නේ මොකක්ද මොන වගේද මොන පාටද වපුරන කියන්නේ කොහොමද කියලා ඒ ගැන හිතන්නවත් එයා දන්නවද? එයාට හදවත වපුරන ගැන හිතින් කියින් කියින් මොනවද කරන්න පුළුවන්ද? මුකුත්ම දන්නේ මුකුත්ම කරන්නේ හැබැයි ජීවිතේ වෙලා උදව් වෙනවා. ඔය තමයි පුරාණ කර්මෙන් හටගත්ත විපාකයේ ලක්ෂණය. පෞකාරයේදී ඉන්ද්‍රිය මුහුකුරා යනකොට බාහිර රූප ආයතනයේ ඒ කියන්නේ මිනිහක් අපන දිහා බලලා හෝ නැත්තම් වීඩියෝ පටයකින් හෝ මේ තමයි වකුගඩුව මේ තමයි වකුගඩුව හරස්කඩ මේ තමයි හදවත මේ හදවතේ හරස්කඩ කියලා උන රූප ආයතනය හරහා නිමිති ගන්නවා අරගෙන එහෙනම් මංගව කියන වකුගඩුව හදවතට මේ වගේ කියලා එයා හිතන්නේ. දැන් මේ දැනුම් ටික ඔක්කොම ආගන්තුකයි. මේ ඇහෙන් දැකපු සිද්ධිය ආරහා මනෝමය නැති කරගත්ත සිද්ධි ටික නිසා ඒ ඉස්සෙල්ලා එහෙම දෙයක් තිබුණාට මෙහෙම දැනුමක් තිබුණා. දැනුමක් නොතිබුණා කියලා මේක වැඩ නොකළ හිටියෙත් නෑ. කෙරෙන දේ ටිකක් කළා. ඔය දැන් අලුතෙන් තියෙන දැනුම් ටික මේ තියෙන ටිකට අයිති සිද්ධියක් එහෙම නෙමෙයි. තියෙන හදවත තියෙන වකගොඩු ඇත්තටම නැති වෙන දවසට අලුතෙන් වකගොඩුවක් අලුතෙන් හදවතක් හදාගන්න තියෙන නිමිති ටික අලුතෙන් තියෙනවා. ඔය විදිහටමයි ඇහැ කියන එක ජීවිතය වෙලා ඇහැ කියන එක කවදාවත් හම්බ වෙලා නැති ජීවිතය වෙලා තනියෙන් කෘත්‍ය කරමින් තමන් තුළම තියෙනවා. ඉන්ද්‍රිය මොහොතලා යනකොට ලොකු වෙනකොට මේ රූපායතනේ දිහා බලලා කන්නාඩිය පිටරාට ගිහිල්ලා ඒ කැඩපතක තියෙන රූපායතනේ දිහා හෝ බලලා අවබෝධයක් දිහා බලලා මේ තමයි යහ මේ ඇහැ කියන්නේ සුදු පාටයි කළු ඉන්ද්‍රියාවක් තියෙනවා මේ විදිහට අපි නිමිති දැන් අරගෙන තියෙනවා දැන් ඔය තමයි නව කාරණා. ඔය ඇහැගෙන තියෙන දැනුම මේ තියෙන ඇහැ අපි දන්නේ තියෙන ඇහැ නැතිවමම අලුතෙන් ඇහැක් හදාගන්න තියෙන කර්මය. ඔය ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වල ඇහැක් තියනවා වගේ දැනෙන්නේ අපිට ඔන්නෝ කර්ම මට්ටමේ ඇහැ. විපාක මට්ටමේ ඇහැ හැම වෙලාවෙම හටගෙන නැති වෙනවා ඒක නිමිත්තක්ද අපිට නැහැ. ඒකෙන් නිමිති ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට අපි මේ නාම රූප ධර්ම නිදර්ශනා කර කර නීවරණ ධර්ම දුරු කරන මනසක් හදාගෙන චිත්ත සමාධිය ඇති කරගන්නේ මොකටද? ඔන්න ඔය එහෙම නිදෙන්නේ මොන ඇහෙන්ද අපිට අවිද්‍යාපත්යෙන් හදාගත්ත මේ කර්ම ඇහෙන් මිදෙන. කර්ම ඇහෙන් මිදෙනකොට මේ තියෙන හැ නිරුද්ධ වෙනවා ඉබේ. ඒ කියන්නේ එහෙම හිත සමාධි වෙච්ච දවසට මේ ඇහෙන් බැලුවාම හොඳට ප්‍රකටයි පෙනෙන හැම දෙයක්ම වර්ණ රූපයක් මිසක වර්ණ රූපය ඇතුලේ ඇස් නැහැ කියන එක හොඳට ප්‍රකටයි. ඊට පස්සේ හිතින් සිහි කරනකොට මේක සිහි කරන චිත්තජ රූපයක් මිසක ඒක ඇහැ නෙමෙයි කියලා හොඳට ප්‍රකටයි. ඊට පස්සේ ඒ හටගන්න හැම මිනිත්ක්ම නැති වෙනවා කියනකොට අපිට සිහි කරගන්න පුළුවන් මට්ටමේ ඇහැ කියන එක නැති වෙනවා ඇහැ මුදේ. එදාට ඇහැ විතරක් නෙමෙයි එක ආයතනයකින් මිදුණොත් කන දිව නාසය ශරීරයේ මානසික කියන්නේ ස්පර්ශාග හයම නේද ඒකයි ඔයගලන්ට පුළුවන් නම් වැඩි මොකොත් එක ඇහි අනිත්‍ය දකින්න මත්තේ කලුට්ටක් නැහැ අනාගාන ගතටපත් වෙනවා ඔයගලන්ට ඇහි අනිත්‍ය දකින්න පුළුවන් නම් දෙලින්ම අනාගාන වලට වටේට ඕන මොකද ඇහි අනිත්‍ය දකින්නවා කියන මට්ටමට එනකොට ඒ ඇහැ බඳුව තියෙන කන දිවනාසය ශරීරය කියන එකත් ඒ මට්ටමටම තියෙනවා ඒ කියන්නේ එතකොට එයා වෙනම රූප ආයතන හොඳට පිළිසින්න දකිනවා. බාහිර ආයතන ටික වෙනම පිළිසින්න දකිනවා කියලා ඔක්කොම එකට ඇඳිලා තියෙනවා. ඔක්කොම ප්‍රශ්න ටික දෙකම. ඉතින් දැනට අපිට අපි තේරුම් ගත යුතුයි ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිනවා කියන තැනක ඇහැ තියෙනවා කියන හැඟීම අපිට ඇති වෙන්නේ මනෝ විඥාණයෙන් හටගන්න විතර්ක මාත්‍රයක් තුල ඔය මට්ටම නිසයි ඇහැකින් අපි දුක් විඳින්නේ. ඔය මට්ටම නැති වෙච්ච දවසට අලුතෙන් ඇහැක් හදාගන්න තියෙන හේතුව නැති වෙනවා කියලා දකින්න. තියෙන ඇහක් නැති වෙනවා අලුතෙන් ඇහැකුත් නූපදිනකොට ඇහි නිරෝධේ සාක්ෂාත් වුණා කියන තැනට යනවා. ඒ ඇහි නිරෝධයම තමයි මේ පිළිමියන් නිවන කියලා කියන්නේ. තාත් තින් ගත්තා. ඉතින් එක ආයතනයකින් අපිට මේක කරගන්න පුළුවන් නම් ඔක්කොම ඔක්කොම එකට සම්බන්ධව දෙයි. මේ ඇහැ විතරක් නෙමෙයි කනත් එහෙම. කනත් පෙර මුතිවීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එක. කනද සබ්දයේ ඇහෙන බවට සාපේක්ෂව දත යුතුයි කන උපන්න කියලා. ඒ සබ්දේ නැතිවීමෙන් දත යුතුයි කන නැති වෙනවා. නාසයත් එහෙමයි දිවත් එහෙමයි ශරීරයත් එහෙමයි. නමුත් මේ ස්පර්ශ ආයතන හයට විශේෂයෙන් මේ පංච විඥානය අනුව දැසගෙන පවතින අපේ මනසක් තියෙන හිඳයි තොරතෝන්චියක් නැතුව අතුරක් නැතුව රූප පේනවා ශබ්ද ඇහෙනවා එක දිගටම එළඹ සිටින හැක් කියනවා වගේ පෙනුනේ මේ නීවරණ චිත්තේ නිසා. නීවරණයන්ගේ මිදුණු මනසට බොහොම පැහැදිලිව පෙනෙනවා ඇහැ කියන එක රූපේ නිසා රූපේ කියන එක ඇහැ නිසා හටගෙන ඒක නැති වෙනකොටම ඒ ටික නැති වෙනවා කියන එක හොඳට ළඟ සිටිනවා. ඒකට ප්‍රාර්ථනාවක් අවශ්‍ය නැහැ. මොකද හැම වෙලාවෙම පෙනෙන දේ හටගෙන නැති වෙද්දී නැති වෙන හිස්තන ඉතුරු නොකොට එතන අඩුව පුරවලා තියෙන මනෝවිද්‍යාවයි. හැම වෙලාවෙම පෙනෙන්නේ හටගෙන නැති වෙද්දි නැති වෙන තැන අඩුව තියන්නේ නැතුව ඒක පුරවන මනෝවිද්‍යාවයි. ඔය සමාධිගත මනසකදී කරන්නේ අඩුව පුරවන්න තියෙන ඉඩ නැති කරන අඩුව පුරවන්නේ. එයා ස්වභාවයෙන් පවතින ආකාරයෙන් පවත් කරනවා. එතකොට හටගෙන නිරුද්ධ වෙච්ච එක හටගෙන නිරුද්ධ වුණා කියන එක පේනවා. මම කතා කියන්නේ සාමාන්‍යයෙන් අපිට කවදාවත් අපේ පිටිපස්ස පැත්ත පේන්නේ නැහැ කියලා බලන්න බෑ කියලා. ඕලට පේනවා. ඇයි පේන්නේ නැත්තේ? හැරලා බලන්න අපේ පිටිපස්ස පැත්ත දැන් බලන්න බැහැ හැරිලා බලන්න ගියොත් ඒ අපේ ඉස්සරහ පැත්ත මිසක පිටිපස්ස නෙමෙයි. හොඳට බලන්න දැන් මේ මට ඉස්සරහින් කට්ටිය පේනවා දැන් මේ ඉස්සරහ පැත්ත. මම අනිත් පැත්ත හැරුණොත් ඒ පිටිපස්ස නෙමෙයි දැන්. ඒ දැන් මට ඉස්සරහ පැත්ත. ඒකෝට හැම වෙලාවෙම අපිට ඉස්සරහ පැත්ත විතරයි පේන්නේ කලින් දැකපු ස්කන්ධ ටික නිරුද්ධ වෙලා. පිටිපස්ස පැත්ත නැත්තම් කලින් දැකපු අරමුණු ටික තියෙනව නෙමෙයි නිරුද්ධ වෙලා. නමුත් කලින් දැකපු ටික තියෙනවා කියලා මනෝ විඥානේ මොකද්දලා දෙන හින්දා අපිට හිස් බව තේරෙන්නේ බැරි වෙලා එක පැත්තක් බලලා ඉස්සරහ පැත්ත බලලා අපි අනිත් පැත්ත හැරිලා ඒ පැත්ත බලනකොට මේ දැකපු එක නැතිව නැති නැති වෙනවා කියලා තේරුනොත් අපි බය වෙනවා. මේ කෙලෙස් සහගත මනසට ওই ස්වභාවය ළඟ සිටුවත් ඇත්තටම බය වෙනවා. හැබැයි ඔය ස්වභාවයෙන්ම එළඹ සිටිනවා කෙලෙස් දුරු වෙලා නිවන දුරු වෙලා ඒ ස්වභාවය එළඹ සිටිනවා. එදාට කෙලෙස් නැති වෙච්ච බය වෙන්නේ ඉතින් මේ ඔක්කොම වැඩ ටික තනියම කරලා තියෙන්නේ මේ මනෝ විද්‍යාන සම්පත්තිය හරහා. ඉතින් එතන හිස් කරන්න තමයි මේ අනුක්‍රමයෙන් යන්නේ අපි. නමුත් එතෙන්ට දැන් ගහ කබන්නේ ඉස්සෙල්ලා ගහ වලට පිටු වෙන්නද එතෙන්ට කිට්ටු වෙන්න බැරි නම් කටු පඳුරු අකුලන් දෙන්නේ දැන් ඉස්සෙල්ලා වෙනවා කටු පඳුරු අකුල් කපන. ඒ වගේ ආධ්‍යාත්මික පැත්තට හිත තබල මේ මනෝවිඤ්ඤාණය හිස් කරන්න මෙතනදී කෙලෙස් චිත්ත දුරු කරගන්න යටි වෙනකම තියෙනවා. එතෙන්ට හිත ගන්නවත් බෑ එච්චරට බාහිර අරමුණු වල පැටලිලා. ඇහැට පෙනෙන රූපය රූපායතනය තුල අපි පැටලෙන එක නෙමෙයි රූපය ඇතුලේ ඇහැක් හදාගෙන රූපය ඇතුලේ කන් හදාගෙන රූපය ඇතුලේ නාසය හදාගෙන රූපය ඇතුලේ දිවවල් හදාගෙන රූපායතන ඇතුලේ කයවල් හදාගෙන එක රූපායතනයේ කොතර කඩලාද කියන රූපායතන ඇතුලේ තියෙන ඇහැ කන දිව නාසය ශරීරය රූපායතන ඇතුලේ තියෙනවා සද්දේ ගන්ධේ රසේ පොට්ටබ්බේ ධම්ම ඔක්කොම කියන රූපායතන ඒකයි එක්කෙනෙක් කවුරු හරි මරණාසන්න මොහොත කෙරුණු රූපයට ආස කළා නම් ඇති ආයතන ටික ඔක්කොම හම් වෙනවා. <laughs> මොකද ඒක ඇතුලේ ඔක්කොම ටික තියෙනවා. දැන් බලන්න අපිට මේ පේන රූප ආයතන ඇතුලේ ඇස් බලන්න බැයිද? පුළුවන්. කන් තියෙනවා. නාස් දිවවල් ශරීරවල් ඊට පස්සේ පේන රූප ආයතන සද්දේ නැත්නම් බලන්න බැයිද? පුළුවන්. ගන්ධය නෑ පේනවා. රස කෑම එහෙම එහෙම බලන්න බෑද කෑම රස කැවුම් ඒ වගේ දේවල් බලන්න ඕනේ. ඒ වගේ එක ආයතනයකට ඔක්කොම ආයතන ටික ගොඩ ගහලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම ටික බේරිලා යන්න වෙනවා මේවල් එහා ගන්න මේ ප්‍රශ්නේ තියෙනවා. අපි ඔය හිත සමාධි කරන්නේ නිවන ධර්ම දුරු කරන්නේ සමාධිති කියන ඇත්ත ඇති හැටි දකින්නේ. නිවන කියලා තව පැත්තකින් මුකුත්ම හිතන්න එපා. යතහ භූතය කියනකොට සමාධිති කියනකොට රූපායතනය රූපායතන විදිහට හරියට පිළිබඳ දකින්නේ. මේ ඔය එක එක පැතිවලින් හැමදාම මොන මොන විදිහට කිව්වත් අන්තිමට ඔය යතහ භූත ඥාන දර්ශනය කියනකොට නැත්නම් ඥාන දර්ශනයේ සිද්ධිය කියනකොට ඒ ඒ ධර්මතාවය සැබෑම අර්ථයෙන් පවතින ස්වභාවයම දකින්න එක මිසක වෙන දෙයක් වෙලා නැහැ. එහෙම වෙනකොට මේ කර්ම වලට කෙලස් වලට තමයි ඉඩ නැත්තේ. එතකොට භාවනා කරනවා කියලා සිල් සමාදන් වෙනවා කියන්නේ හිත සමාධි කරන්නේ හිත සමාධි කරනවා කියන්නේ ඇත්ත දකින්න ඇත්ත දකින්නවා කියන්නේ පවතින යතහ භූත ස්වභාවය ඒ විදිහටම දකින්න මේ ස්පර්ශ ආයතන හය නැත්නම් දොළොස් ආයතන යන්නේ ඉතින් ඔය රූපායතනය රූපායතනයේ විදිහට දකින්න පුළුවන් නම් සද්දේ සද්දේ විදිහට දකින්න පුළුවන් මේ ස්පර්ශ ආයතන 6 ඉතින් දකින්න පුළුවන් නම් මතුකල යුක්තක් නැහැ. පංචායතනයේ පිළිසෙන් දකින්න පුළුවන් වුණොත් නැවත කාම භූමියට එන්න තියෙන හේතු නැහැ. කියන තැනකින් ප්‍රශ්න ටික ඔක්කොම ලේනවා. මේ ඔය ටික තමයි හැමදාම කොයි කොයි පැත්තකින් ආවත් ආයෙත් කියන්නේ ඔය ටික. අදහස අසම්බන්ධය මාතාරිස එදෙන එක තමයි. දැන් මම උදේ හැදෙවි කිව්වේ ඒ ආකාරයෙන් ඉස්සම. ඒ කියන්නේ වර්තමානයේදී ප්‍රතිසන්දි වශයෙන් විඥානය මේ රූපෙට දැසගත්තාම ඊට පස්සේ ඔන්න එකයි විඥානය ඊට පස්සේ ඒ සිතේ තියෙන නාම ධර්මයි නාම ධර්ම ටික නිසා මේ රූපය හැදෙනවා. වෙන විඥාන නිසා නාම රූප වෙනවා. එතකොට සිතේ තියෙන නාම ධර්ම වලට රූපය හැඩ වෙනවා කියන්නේ හැදෙනවා කියන්නේ හැදිලා තියෙන්නේ ඇහැකන දිවනාසය ශරීරය කියන ආයතන ටික. විඥානේ නාම රූප වුණාම නාම රූප වුණා කියන තැනක තියෙන ආයතන ටික. ආයතන ටික තියෙනවා කියන්නේ ස්පර්ශ වෙනවා. ඒකයි දැන් හොඳට බලන්න සලායතන පත්‍ය පස්සේ හැම වෙලාවෙම මේ ශාසනයේ ස්පර්ශය තීරණය කරන්නේ බාහිර. ආධ්‍යාත්මික පැත්තෙන්ම ස්පර්ශය තීරණය කරන්න වෙන්නේ. ඇහැ උපන්නොත්, ඇහැ හැදුනොත් රූප හදලා පෙන්වන රූප හදලා පෙන්වනවමයි. කන හැදුනොත් ශබ්ද හදලා පෙන්වනවමයි. එතකොට සලායතන පත්‍ය පස්සේ ස්පර්ශ පස්සපච්ච වේදනා මේ ඔක්කොම ඇහෙන් ඇතුලේ තියෙන කිසිම වෙලාවක රූප නිසා වේදනාවල් එන්නේ නැහැ සද්ද නිසා වේදනාවල් නැහැ ගන්ධ නිසා වේදනාවල් නැහැ ඒ කියන්නේ පස්සපච්ච වේදනා කියනකොට හැම වෙලාවෙම ඇහෙන් රූපයක් හැදුවහම රූපය පහු සවිඥානික ඇහැටයි ගැටෙන්නේ රූපය ඇහැටයි ගැටෙන්නේ ඇහැට ගැටෙනකොට ඇහැ ඇසුරු කරගෙන ඉන්න සිතට ගැටෙන බව දැනෙනවා කියන තැනකින් හැම වෙලාවම ආධ්‍යාත්මික පැත්තෙන් ඇතුළෙමයි වේදනාව තියෙන්නේ. එතකොට එතනද මේ විඥානයේ චිත්තජයසික ටිකයි පවතින තැනක රූපේ ඊට උපකාර කරලා රූපේ චිත්තජයසික ටිකට උපකාර කරලා ඔන්න විඥාන නාම රූප වෙලා ඒ නාම රූප දෙකේ අනිත්‍ය දකිනකොට රූපේ සිතේ පැවැත්මට උපකාර කරන රූපියත් රූපයට ප්‍රත්‍යයක් දකිනකොට උන්න චිත්තජයසිකට උපකාර කරන සත්‍ය පුද්ගලයෙක් ඉන්නවා නෙමෙයි ඒ රූපේ දකිනවා ඊට පස්සේ ඒ කය ඇතුළු කරගෙන දැකීම ඇහිීම සිතීම යෑමීම කියන කෘත්‍ය ඒ ඒ අවස්ථාවට ඒ ඒ වැඩේ කළ නිරුද්ධ වෙන චිත්තචෛසික දකින්නකොට ස්ථීරව පවතින එක දිගට පවතින හිතක්ද තියනවා නෙමෙයි ඒ ඒ ප්‍රත්‍යයෙන් හටගත්ත සිත ඒ ප්‍රත්‍ය නිරුද්ධව නිරුද්ධ වෙමින් පවතින කය අසුර කරගෙන පවතින මෙබඳු අවස්ථාවට හටගෙන නිරුද්ධ වෙන චිත්තචෛසික ධර්මතාවයක් තියන්නේ කියන නෝන එනවා මේ දෙන්නගේ උපකාරය ලබලා මේ එතකොට මේ කයයි සිතයි සිතයි කයයි දෙක අනාත්මයි කියලා දකිනකොට ඒ සිතේ තියෙන සිතුවිලි වලට රූපේ හැදුණු ප්‍රසාද ටික කෙනෙක්ගේ නෙමෙයි කියන එක ඉලෙම තියෙනවා. ඒ රූපේ කනබුන ආහාරයෙන් හැදුනේ කෙස්ලොම් නේදත් අම්මස්නහර නැත්නම් අපි කියන පටිආපෝතේ ජීවායුක්ත කය ඒ කයේ ප්‍රසාද පිහිටියේ ඒ කය අසුර කරගෙන හිතේ තියෙන ගති වලට අනුවයි කියලා දකිනකොට ප්‍රසාද ටික කෙනෙක්ගේ නෙමෙයි කියන ටික තියෙනවා. හරිද? ඊට පස්සේ ඒ සිත්තික තියෙන්නේ මොකද්ද මේ ප්‍රසාද ටික නිසයි කියලා ආයෙත් දකින්න පුළුවන්. චක්කු ප්‍රසාදේ, සෝත ප්‍රසාදේ, ගාහන ප්‍රසාදේ කියන මේ ප්‍රසාදයන්ගේ නානත්වය නිසා චිත්තචෛසික ටික ආපහු හැදෙලා තියෙනවා. කොහොම දකින්නකොට එහෙනම් එබඳු ආයතන ස්පර්ශය නිසා යම් වේදනාවක් ඇති වෙනවා වේදනාව කෙනෙක් හෝ කෙනෙක්ගේ නෙවෙයි කියන කිවිම තියෙනවා. හරිද? ඕක තමයි ඇත්ත. එතකොට ඔය විඥාන නාම රූප ආයතන පස්ස වේදනා කියන මේ ධර්මතා පහ අද යම් බදුද පෙරත් මේ වගේම ධර්මතා පහක් තමයි හටගත්තේ තිබුණේ. පෙර ඔය ධර්මතා පහේ යථාභූත ස්වභාවය නොදන්නා අවිද්‍යාව නිසා සත්‍යයේ පුද්ගලයේ කියන හැඟීමෙන් යුක්තව කර්ම නිමිත්තක් හදාගෙන ඒ කර්ම නිමිත්තට තණ්හා කරලා ඒකද උපාදාන වෙලා මගේ දරුවා මගේ යාළුවා මිත්‍රයා කියලා කර්ම භවය හදාගත්තාම ස්කන්ධ ටික නිරුද්ධ වුණත් පෙර අවිද්‍යා කර්ම තණ්හා උපාදාන භව කියන ධර්මතා පහ නිසායි අද මෙන්න මෙතෙන්ට වර්තමාන විඥාන නාම රූප තලයතර පස්ස වේදනා කියන ධර්මතා පහ ඇති. ඔන්න අතීත පහ නිසා අතීත හේතු පංච ඉදානි ඵල පංචක. අද මේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා මම විස්තර කරපු ධර්මතා පහ යම් කිසි කෙනෙකුට අද තේරුම් කරගන්න බැරි වුණොත් පිළිසිඳ දකින්න බැරි වුණොත් මේ ධර්මතා පහ තියෙන තැන ඇත්ත නොදන්නා අවිද්‍යාව නිසා අදද සත්ව පුද්ගල ආත්ම භාවය අදාළව ඇති කරගන්න. මොන අවිද්‍යාව සංකල්ප ඒ දරුවන්ට ඒ සත්වයන්ට කැමැත්ත ඇති කරගෙන ඒ දරුවෝ සත්වයෝ මගේ කියන අදහසක් ඇති කරගත්තාම අදත් කර්ම භවය හැදෙනවා. ඔන්න අද අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන ධර්මතා පහක් තියෙනවා. මේ ධර්මතා පහ අද ඔහොම තිබුණොත් ආපහු මේ විදිහටම විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා පහක් ආපහු කියලා අතීත හේතුව පංච ඉදානි ඵල පංචකම් ඉදානි හේතුව පංච ආයතින් ඵල පංචකම් කියලා මේ පටිච්චසමුපාදයේ ආකාර 20ක් තියෙනවා. හරිද? අතීත මොනතර බලන්න දැන් එතන ස්කන්ධ නාම රූප දෙක කිසි සම්බන්ධයක් නැහැ. ඒ නාම රූප දෙක පවතින යථාභූත ස්වභාවය. ඒ ටික නොදන්නාකම නිසා අවිද්‍යා, කර්ම, තණ්හා, උපාදාන කියන කෙලෙස් ටික නිසා අද හටගත්තේ විඥානාංගු සලයන් පස්ස වේදනා කියන ස්කන්ධ ටික. අද ස්කන්ධ ටික පිළිසින්ද නොදන්නාකම නිසා අද ඒ අවිද්‍යාවෙන් කර්ම තණ්හා උපාදාන කියන කෙලෙස් ධර්මතා පහක් අදහදා ගන්නවා ඒ හදාගන්න ධර්මතා පහෙන් අනාගතයටත් මේ විඤ්ඤාණාන උතරතන පස්ස වේදනා කියන ධර්මතා පහ හටගන්නවා. ඔය සිද්ධියට කර්ම කළා කෙනෙක් උපන්න ඉපදිලා කෙනෙක් කර්ම රස කරගන්නවා කර්ම රස කරගෙන කෙනෙක් උපදිනවා කියලා අර අවිද්‍යාවෙන් අපි පුද්ගල භාවයෙන් කතා කරනවා. අපි කතා කරන තැනක මේ පටිච්චසමුප්පාද සිද්ධියක් තියෙනවා. ඔය සංසාර ගමනේදී එක තැනක කවදා හරි දවසකදී පුළුවන් වුණොත් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා පහේ හොඳට හිතලා තීරණය කළා හැප්පිලා ගැටිලා වෙහෙසිලා අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියන ටික නතර කරගන්න ආපහු විඥාන නාම සලආයතන පස්ස වේදනා කියන ධර්මතා හටගන්නේ මේ සසර ගමන ඉවරයි කියලා කියනවා. ඉතින් සසර ගමන කියන්නේ ස්කන්ධ කෙලෙස් නිසා ස්කන්ධ ටික හැදෙනවා ස්කන්ධ නිසා ආපහු කෙලෙස් හැදෙනවා ආයත් කෙලෙස් නිසා ස්කන්ධ හැදෙනවා කියන මේ සිද්ධියක් තියෙනවා. ඒ සිද්ධිය තමයි අපි අවිද්‍යා සංකාර විඥානාම රූපතරායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව කියන මේ විදිහට පෙන්වන්නේ ওই සිද්ධියමයි. එතකොට මේ ආකාර විශ්යෙන් පෙන්වන්නේ ওই සිද්ධියමයි. ඉතින් මේ හැම ධර්මතාවයක්ම තියෙන්නේ අන්තිමට ගත්තාම මොකටද? වර්තමාන විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා පිළිසිඳ දැකලා අද අවිද්‍යා සංකර තණ්හා උපාදාන භව කියන ධර්මතා පහ නතර කරගන්නයි මේ ඔක්කොම කළේ. මොකද එහෙම වුණාම මතුවට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා පහට නොගන්නා කම නිසා ඒ ටික තේරුම් කරගන්නයි හැම පැත්තකින්ම එක එක විදිහට අපි කතා කරන්නේ. ආයතන වශයෙන් වේවා ධාතු වශයෙන් වේවා ස්කන්ධ වශයෙන් වේවා පටිච්චසමුප්පාද වශයෙන් වේවා මේ මොන විදියට කතා කළොත් එකම සිද්ධිය. ඔක තමයි ඉතින් ඔය පටිච්චසමුප්පාද කියන ආකාර විස්තර කියන ඉතින් දිතරම මතක් කිව්වේ කිසිම වෙලාවක ස්කන්ධයන්ගේ දෝෂයකින් ස්කන්ධයන්ගේ සම්බන්ධයකින් අපි සසරට යන්නේ නැහැ. දැන් මේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා ටිකක් කිව්වනම් මේ තමයි අපේ ජීවිතය. මේ තමයි අපි සාමාන්‍ය සත්‍ය පුද්ගලයා කියන ධර්මතා අපි කියන ධර්මතා ටික. කියන ওই ටිකේ තමයි අපිට කෙලස් ටික තියෙන්නේ. ওই ටිකේ කෙලස් තියෙනවා කියන එක නෙමෙයි ඒ ටිකේ තමයි කෙලස් යෙදෙන්නේ. එතකොට ඔය විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ නාම රූප දෙකේ එකම ධර්මයක්වත් නාමයේවත් රූපයේවත් නාම රූප දෙකමවත් දෙකෙන් එකක්වත් ප්‍රතිසන්දි වශයෙන් එහාටට යන්නෙම නැහැ. හරිද? ඒ හිඳයි එහෙම සම්බන්ධයක් චුට්ටක්වත් නැති නිසා අපිට සසර අවසන් කරන්න පුළුවන්. හැම වෙලාවෙම සම්බන්ධයේ තියෙන කෙලෙසේ මේ නාමයයි මේ රූපයයි මේ නාම රූප දෙක වුණුන්ට උපකාරීව පවතින්නේ නාම ධර්ම ටික ඇති කරලා තියෙනවා රූපෙන් රූපය ඇති කරලා තියෙනවා නාම ධර්මයන්ට නාම ධර්ම නිසා රූපේ පවතිනවා රූපේ නිසා නාම ධර්ම ටික පවතිනවා නාමේ නැති වෙනකොට රූපේ නැති වෙනවා රූපේ නැති වෙනවා නාමේ නැති වෙනවා කියන තැනකින් අඤ්ඤමඤ්ඤව මෙයා ජීවත් වෙනවා ඒ හින්දා යාගේ මුබ්බට විකාශනයක් වෙලා නැහැ නාම ධර්ම ටික රූපයෙන් ඔබට විකාශනය වෙලා නැහැ රූපේ නාම ධර්මයෙන් ඔබට විකාශනය වෙලා නැහැ ඕනොන්ට නැමිලා පවතින්නේ ඒ හින්දා කිසිම මේ එකක් අතහැරලා එකක් යනවා කියන එකක් නැහැ. එහෙම වෙන්න වෙන්නේ නැහැ, වෙන්න පුළුවන් කමකුත් නැහැ. එතකොදුවත් මේ නාම රූප දෙකෙන් එකක්වත් යන්නේ නැත්තම් ආයි ඉපදෙන්නේ අපිනේ. ඉපදෙනවද නැද්ද? නාම රූප දෙකෙන් එකක්වත් යන්නේ නැහැ. හරිද? එහෙම එකක් හරි යනවනම් ආත්මයි කියලා කිව්වොත් කමන්නේ. එහා පැත්තේ මෙහා පැත්තට එකක් ආවා කියලා කිව්වට කමක් නැහැ. ව්‍යාපාරණයක් තියෙනවා කියලා කිව්වට කමක් නැහැ. නමුත් එහෙම නොගිහින් විඥානය නිසා නාම රූප වෙනවා. කින් ධර්මතාවකුත් තියෙනවා. ඒ මෙහෙමයි. මම කියුවේ මේ නාමයේ රූපෙට රූපේ නාම ධර්මකට නිරූල වක්‍රාකාරව ඔවුන්ගෙන් යහට පරාවර්තන නොවි විකාශනය නොවි පවතිනවා. ඊට පස්සේ මේ නාමයේ නිරුද්ධ වෙනකොට රූපේ නිරුද්ධ වෙනවා රූපේ නිරුද්ධ වෙනවා නාමයේ නිරුද්ධ වෙන විදිහට කියනවා ඊට පස්සේ ඔය නාම රූප දෙක පිරිසිඳ නොදන්නා කම නිසා ඔන්න දැන් අතරමැදිය නොදන්නා කම කියන එක අපිට නොතේරුණාට මෙයා තමයි විශාලම මේ බලගත්ම වැඩේ කරලා තියෙන්නේ ඔය නාම රූප දෙක නොදන්නා කම නිසා මනෝ විඥාන මට අපිට සිත කරන්න සත්‍ය පුද්ගලයෙක් කියන හැඟීම කඩා ගන්නවා කියන්නේ එතකොට මේ සත්වයේ පුද්ගලය කියන අදහස නාමයේ සත්‍යයක් නිසාවත් රූපයේ සත්‍යයක් නිසාවත් නාම රූප දෙක සත්‍යයක් නිසාවත් දැක්කවත් හම්බ වුණවත් වුණවත් නෙමෙයි මේ නාම රූප දෙකේ තත්වාකාරයේ පිළිසිඳ නොදන්නා කම නිසා ඇතිවෙච්ච දෘෂ්ටියක් අදහසක් තමයි මේ ආත්ම සංඥාව ආත්ම සංකල්පයේ සත්පුද්ගල හැඟීම. ඕකට කියනවා කර්ම විඥානය කියලා. ඔන්න දැන් අලුත් ආරම්භයක්. අවිද්‍යාව තමයි මේ ශේත්‍රයේ ආරම්භය. ලෝකේ කෙලවර ලෝකේ පටන් ගන්නම හරිද? ඊට පස්සේ දැන් කර්මය ඇති වුණොත් එයා ආපහු මේ ජරා මරණ දක්වා චක්‍රය හදන්න නැතුව නතර වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ ඉන්න සත්වයාට ඉන්න පුද්ගලයාට කැමති වෙලා එයා මගේ කරගෙන මෙහෙම කෙනෙක් ඉන්නවා තියනවා කියන තැනකින් භවය හදා ගන්නවා. හරිද? අර මම ඔය කියන්නේ අපිට ඇති බවට මනසේ එළඹ සිටින ගතිය කියන ටික හදා ගන්නවා. එතකොට මරණසන්න මොහොතේදී ඔන්නෝයි භවය නිසා නැත්තම් ඒ ඉන්නවා තියනවා කියන කමින්ද ප්‍රතිසන්දි වශයෙන් විඥානය දැසගන්නවා. එතකොට මේ නාම රූප දෙක හින්දා විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් ගියා නෙමෙයි අවිද්‍යාවෙන් ඇති කරගත්ත අවිද්‍යාවෙන් ඇති කරගත්ත කර්ම විඥානයයි මේ ප්‍රතිසන්දිය සඳහා මෙහෙයුවේ තේරුණාද කිව්වේ ඒ කියන්නේ දැන් මේ නාම රූප දෙක අනාත්මයි ඒ දෙකම නොදන්නා කම නිසා නිරුද්ධ වෙච්ච දේ ඇති බවට අපි හිතා ගන්න ඕන. අපි කියමු දැන් මෙහෙම කරමු. දැන් ඔගොල්ලෝ මේ ශාලාව ඇතුළට එන්නේ ඉස්සෙල්ලා උතන ගේට්ටුව ගාව සර්පේ පිටිය කියන්නකො. හරිද? දැන් ඔයගොල්ලෝ ඔක්කොම දැක්ක සර්පේ ඉන්නවා කියලා. ඔයගොල්ලෝ ශාලාව ඇතුළට ආවා. ශාලාව ඇතුළට එනවත් එක්කම සර්පය එතනින් යනවා. දැන් සර්පයා ගියා. ගියා බව ඔයගොල්ලෝ දැක්කද? ගිය බව නොදන්නාකම නිසා අතන සර්පෙක් ඉන්නවා කියන අදහස ඔයගොල්ලෝ ඇති වෙනවා නම් ඔයගොල්ලන්ට මේ අතන සර්පෙක් ඉන්නවා කියන මේ අදහස ඇති වෙන්න හේතු වෙන්නේ ඒතර සර්පයා ඉන්න ගමනයි. මොකක්ද අදහස? මොකක්ද හේතු වෙන්නේ? ගිය බව නොදන්නාකම නේද? ඌ එතනින් අයින් වෙච්ච බව නොදන්නාකම නිසා යතන සර්පයා ඉන්නවා කියලා අදහසක් ඇති වෙනවා. මොන දැන් අවිද්‍යාව පිට සංකාර නරකෙක් ඉන්නවා කියන අදහසක් තියෙනවා. එහෙනම් ඉන්න එක බලන්න යා කියලා ඕගොල්ලෝ ඉන්න සර්පයාට ගහන්න හරි බලන්න හරි යනවා කියලා සිත් ටිකක් උපද්දනවා නම් මෙහාට. දැන් මේ ඔක්කොම අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන කියන ටිකක් තියෙනවා. ගිහිලා බලන්න ගියාම නැති වෙන්නේ පුළුවන්. නමුත් යනවා කියන සිද්ධිය ඇතිකරන්න හේතු වුණේ සර්පයාමද? ද අවිද්‍යාව. තේරුම් ගන්න කිව්වේ. අන්න ඒ වගේ දැකපු දේ හටගෙන නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙච්ච බව නොදන්නාකම නිසා ඇති බවට ඕගොල්ලෝ සිතා ගන්නවා. දැන් මේ ඇති බවට ඕගොල්ලෝගේ මනසේ පිහිටියේ දකින වෙලාවෙත් තිබුණු චිත්තචෛසික දෙකෙන් එකක්වත් නෙමෙයි. ඒකට කිසි සම්බන්ධයක්වත් නැහැ. අවිද්‍යාවයි මේ සම්බන්ධය තියෙන්නේ. නොදන්නාකම නිසා දැකපු දේ තියෙනවා කියලා හිතා ගන්නවා. දැකපු දේ බලන්න කියලා ඕගොල්ලෝ යනකොට දැන් මේ කර්මය නිසා කර්මසිත නිසා විඥානාව රූප කියන සිද්ධියක් වෙනවා. ආපහු ආයතන ටික හැදෙනවා. ඒතොර ආයතන ටික හැදුනේ ඉස්සෙල්ලා ආයතන ටිකේ සම්බන්ධයක් හින්දා නෙමෙයි අවිද්‍යාව නිසාම ආයත ආයතන ටික ආවා. කියන සිද්ධියක් වෙනවා. තේරුණාද? ටිකක් හරි කොට. අන්න ඒ වගේ සිද්ධියක් හැම වෙලාවෙම ස්කන්ධයන්ගේ සම්බන්ධයක් නැතුව කෙලෙසික මෙහෙවීමෙන්මයි නැවත ප්‍රතිසන්දියට තියෙන ගතිය හදන්නේ ආපහු ස්කන්ධ ටික හැදෙන්නේ. ඒ නිසායි කෙලෙස් ටික නැති කරලා මේ සසර ගමන අවසන් කරන්න පුළුවන් කියන ටික කියන්නේ. හිතේ දියුණුව, හිතේ වැඩිම, හිතේ වෙනස්කම් දිහා බල බල ධාමේ ප්‍රතිඵල තීරණය කරන්න එපා. හැම වෙලාවෙම ඇති වෙන ක්ලේශ අනුසය නැති වෙන පැත්තෙන්මයි තහම තීරණය කරන්න වෙන්නේ. ඒ කියන්නේ ක්ලේශ අනුසය නැති වෙන එකද තීරණය කරන්න වෙන්නේ කෙලෙස් ඇති වෙන්න තියෙන හේතු පිළිබඳව ඇති අවබෝධය මත. ඒ කියන්නේ නාම රූප දෙක පිරිසිඳ දකින්න මට්ටමටයි කෙලෙස්ය කියන එක ගෙවෙන්නේ. අවිද්‍යාව කියන එක ගෙවෙන්නේ. ඉගෙන තමයි තියෙන්නේ. තාම බලලා තියෙන ප්‍රශ්න. අවදායි ගමන් මරණ මොහොතේ අන්තිම දෙන්න දැන් සිතුවිලි 17න් ප්‍රතිසන්දි ගන්න 18 වෙනි සිතුවිලි. අනේ අම්මේ මම දන්නේ ඒක. <laughs> ඒක කොහොමද වෙන්නේ? දෙන්නත් මම දන්නේ ඒ කියන්නේ සිතුවිලි 17ක් ගිහලා 18 වෙනි සිතුවිලිෙන් ප්‍රතිසන්දි ගන්නවා කියන එකත් මම ඇහුවෙත් අද ඔබතුමාට වේද මට ඒක කියලා දෙන්න. ආපු ක්‍රමේ. ඒ වෙලේ මං අහන්නේ ආපු ක්‍රමේ කියලා දුන්නා නම් මම ඊට පස්සේ කියන්න මොකෝ කොහොම නෙමෙයි අර අන්තිම මොහොතේ අර කිසි දාතක් වැටෙනවා කියලා කියනවා. සමහර ඒ ගන්නතෝ ඒක කොහොමද දන්නේ? කරන් දන්නේ මට තරවද්දතා ඥානෙ නැති හින්දා ඔය 17 වෙනි 18 වෙනි සිතිවිලි ගැන මම දන්නේ නැහැ. හැබැයි ඉතින් මරණාසන්න මොහොතේදී කර්ම නිමිත්ත කෙලඹුවාම ඊට අනුව ගති නිමිත්ත ඇති වෙන හැටිත් ගතියට අනුව චුති වෙන චුති ඇති වෙන හැටිත් නම් සිද්ධ වෙනවා නමුත් අන්තරාබදයක් නැතුව. ඕකෙදී මෙහෙම සිද්ධියක් තියෙන්නේ. දැන් හැම සිතකම ওই කියන චිත්තක්ෂණ 17 හම්බ වෙන්නේ නැහැ. 18ක් නම් මම අහලම නැහැ හැබැයි. හරිද? ඒ කියන්නේ දැන් චිත්ත වීදි ගන්න චිත්ත වීදි ගත්තාම මහත්තාරම්ම අති මහත්තාරම්මන පරිත්තාරම්ම අති පරිත්තාරම්මන කියලා ওই චිත්ත වීදි බෙදනවා. ඈ බුදුහාම ඒකේ අතිමහත්තරම්මන කියන චිත්ත වීතියක් තමයි ওই චිත්තක්ෂණ 17ක් දක්වා යන්නේ. ඊට පස්සේ ඒකෙදිද සාමාන්‍යයෙන් පෙන්වන්නේ ජවන්සිත හතෙන් ජවන්සිත පහක් ගියාට පස්සේ හයවෙනි චිත්තක්ෂණේ චුති ආපෝ හත්වෙනි චිත්තක්ෂණේ ප්‍රතිරන්ත. හැටියට. ඉතින් මේ ඔය සිද්ධාර්ථ ගැන උතේ මම දන්නේ ඒකෙදිත් මම කියන්නේ ওই වගේ චූටි තැනකින් අපිට අල්ල ගන්න බෑ. ඕවා තියෙන්නේ වෙන න්‍යාය ගැන පෙන්වන්න විතරයි. කතා කරන්න විතරයි. එතෙන්දී අපි එක කාරණාවක් ගත යුතුයි හැම වෙලාවෙම අපිට ඒ කාරණාව කියන්නේ අපි ප්‍රතිසන්දි වශයෙන් යන්නේ හැම වෙලාවකම මනෝ විඥාන මට්ටමේ නිමිත්තකින්මයි කියන කාරණාව කියනවා. ඔය ත්‍ෘති ප්‍රතිසන්දි කෘත්‍ය කරන ටික හැම වෙලේම ద్వාර විමුක්තයි. ඒ කියන්නේ චක්කු ద్వාර, සෝත ద్వාර, ගාන ద్వාර, චුව ద్వාර, කාය ద్వාර, මනෝ ద్వාර කියන මේ ద్వාරයන් අනුව පවතින්නේ නැහැ. ওই භවංග සිත්තර කෘත්‍ය ద్వාර විමුක්තයි. එතන ඔය භවංග සිත කියන එක ත්‍ුති සිත කියන එක ద్వාර වලට ඇති නෑ. එතකොට හැබැයි දැන් ආසන්න කර්ම වගේ අන්තිම මොහොතේ දැකලා ඒ චිත්ත විද්‍යේ අවසන් වුණාට පස්සේ ඒ නිමිත්තක්ම කර්ම නිමිත්ත හැටියට ත්‍ුති සිතට අරමුණු වෙන්න පුළුවන්. හරිද? එතකොට ඒක භවංග සිතක් හැටියට ගණනව මිසක අර 17ට ඇඳලා 18 වෙන එකක් කියලා කතා කරන්නට එහෙම කරන්නේ නැහැ. මොකද මේ චිත්ත විද්‍යාවකට අදාළ එකක් නෙමෙයි ඒ සිත බව සිත. ඊට පස්සේ ඒ සිතට ආරම්භ වෙන ධර්මයක් ආරම්භය තණ්හාව පිහිටියාම තමයි විඥානය එතෙන්ට බැසගන්නේ. දැන් අර කතාව වල පෙන්වන්නේ මතකද දැන් අර ධම්මික උපාසකකදී එහෙම මරණසන්න මොහොතේදී අර රත හතක් අහසේ පෙනී ඉඳලා මල් මාලා දාලා මේ මං ගිවාහනට ඉන්න මගේ වාහනට එන්න කියලා කිව්වා කියලා. ඔය තමයි ඔන්න කර්ම නිමිති. එතකොට කෙනා කෙනා ජීවිතේ ඉන්නකොට කරපු කියපු අකුසල කර්ම වල නිමිති අමරණසන්න මොහොතේදී තමන්ගේ ඇස් ඉදිරිපිටට පේනවා වගේ හිතට දැනෙනවා. ඒක තමයි කර්ම නිමිති කියන්නේ. ඊට පස්සේ ඒ දැනීමත් එක්කම ගතිය තේරෙනවා තමන්ට නේ. සම්පූර්ණ ඒකට අනුගත නොවි ඉන්න බෑ. කියන්නේ ගිනි දැල්ලක් දැක්කත් ඒකට අනුගත නොවි ඉන්න බෑ. මේ මේක ගින්දරක් නේද මට එපා කියන්න බෑ. හරිද? ගතිය කියන එක ඊට පස්සේ ඊට අනුවම මේ අපි කියමු දැන් මම මොන හරි දෙයක් අල්ලගෙන උඩ අත කැපුවා අත දිගේ මේක උඩ නේද? අත් කැල්ල. ඒ වගේ මොන හරි දෙයක් අල්ලගෙන අරමුණක් හිතෙන් අල්ලගෙන ඉන්නකොටම මේ කයෙන් විඥානයේ සිඳෙනකොට සිඳුනොත් තග්ගල් විඥානය අතට පිළිපදිනවා. අතරක් මොකුත් නැහැ. ඒ විදිහට ඒක අන්තරාපරයක් වෙනවොත් නැහැ. ඔය විදිහට චුට්ටියෙන් හිතා ප්‍රතිසන්දිය වෙනවා කියන ධර්මතාවයක් තියෙනවා. වෙනදාර මේ කරකැන්නේ මේ යනවා වගේ දෙයක්. ධර්ම ඇසිරට යන වෙලාව මේ ආපෝ ඒක ගැන ඉස්පස්පස්ති ලැබුවා වගේ දැකලා ආපෝ මේ නැවත මේ ශරීරයට ආව කතාවක් කියනවා. ඒක සායනත් මේ ඉස්සල් එකක් යනවද පස්සේ මොකක්ද යනවා මේ වගේ විඥානේ. එහෙම එකක්වත් යන්නේ නැහැ. ඉස්සල් එකක්වත් යන්නේ නැහැ, පස්සෙන් එකක්වත් යන්නේ නැහැ. නමුත් මේ සිතට නොයෙක් නොයෙක් විදිහ අරමුණු දැනෙන්න පුළුවන්. වෙනස්කම් දැනෙන්න පුළුවන්. සමහරට භවංගයේ දුර්වල වෙච්ච අවස්ථාවට Tamanටම අපිට ඒක මේ කය මේ කය පේන්න පුළුවන් බහැර කයක් හැටියට. මොකද අද අදද මේ කයට විඥානේ දැසගෙන ඉන්න හින්දායි අපිට මේ කය පේන්නේ. දැන් අපිට මේ කය අතුරු කරගෙන ඉන්න හිතට මේ කයින් මිදුණොත් මේ කය පේනවා බහැර හැටියට. නමුත් මේ කය අතුරු කරගෙන ඉන්නේ පවතින්නේ මේ කය බැඳිලා. මේ කය බහැර දෙයක් හැටියට දකින්න පුළුවන්. එතකොට ඔය අවර් 100 නැත්තම් නිින්දෙන් වගේ දේවල් කවර කතාවද හොඳ පියවි 100ෙන් දකින්න පුළුවන් මට්ටමට ඒක. එතකොට ඒක 100 ඒ නෝන අර වගේ භවංගයේ දුර්වලන අවස්ථාවවලදී එහෙම වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. මොකද දැන් කෙනෙක් රහත් වෙන්න ආශ්‍රයක්ෂය වෙන්න බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන අවස්ථා තියෙනවා දැන් රෝග සමති ජීවිත සමස්ති ආරෝග්‍ය සමස්ති කියලා කියන්නේ හද බල රෝගයක් ඇති වෙච්ච අවස්ථාවක් තියෙනවා කය දුර්වල වුණා සිත දුර්වල වෙනකොට ඨග්ගල නෝන ඉදිරිපත් වෙලා ආශ්‍රක්ෂ වෙන්න පුළුවන් තව කෙනෙක් මරණාසන්න මොහොතේ අන්තිම සිතුවිල්ල විතරක් විදර්ශනා කළ සම්පූර්ණ ජීවිතය අවසන් වෙන රහත් වෙන දෙක එකටම වෙන්න ඕන වගේ සිද්ධි තියෙනවා ඉතින් මේ වගේ චරිතනානත්වේ නෝනානත්වේ මත සීනෝනානත්වේ මත අරමුණු වල වැටහිම් වල නානත්වයක් තියෙනවා. තවමද තියෙන්නේ. භාවනා සම්බන්ධ වුණත් ගැටලු තියෙන්නේ. පොඩ්ඩක් අහකට කියලා බලන්න. සමහර විටක මෙහෙමයි ඉතින් අපිට වටපිටාවේ අවිකේ අවිවේකී බව හිතේ නිදහසක් නැති ගතියක් හිතට තේරෙනවා ඇති දරුවෝ ගෘහෝ වැඩ කටයුතු හෝ කියන කාරණාවකින් දැහැම නැතිනම් ඊතර පරිසරයක් නිහඬද පරිසරය කලබලකාරීද හේන පරිසරයක් තියෙනවා. වෙන නම් ඉතින් 아무තු එකක් වෙන්න බෑ. එතකොට ගෙදරම ඒ භාවනා කරන ස්ථාන පොඩ්ඩක් වෙනස් කරලා බලන්න. එතකොට හරියයි. දැන් අපි කියමු ගේ ඇතුළක වගේ නම් සමහර විට තීන මිද්දේ නිසා, නිතිපරගත නිසා මේ හිත කර්මන්නේ නැති වෙන්න පුළුවන්. මේ හිතට කර්මන්නේ කියලා කියන්නේ එක වෙලාවක් තියෙනවා උද්‍යෝගිමත් එක වෙලාවක් තියෙනවා උද්‍යෝගිමත් නැහැ ඒ වගේ වෙලාවකදී බාහිර උපක්ලේශයක් නැත්තම් කාරුන් හරි කරදරයක් ප්‍රශ්නයක් ගැටලුවක් මොනවත් නැත්තම් ඉන්න පරිසරය පොඩ්ඩක් වෙනස් කරලා බලන්න ඒ ගෙදර මොනවත් ඉන්න පරිසරය පොඩ්ඩක් වෙනස් කරලා බලන්න අත මොකුත් නැත් එහෙනම්. ස්වාමීන් වහන්සේ දැන් භාවනා කරද්දී දැන් අපි අර බාහිර පුද්ගලයෝ සම්බන්ධයෙන් බලනවා මේ කය හැදලා තියෙන මේ විදිහ මේ විදිහට ඒකවල ඒක තමා තුළින්ම බලන්න බැරිද පුළුවන් බලන්න බැරිද නෑ බැරිය යුතුයි ඒ අවසානයේ දැන් අවසානයේ මාර්ගය මාරුවට ඒ කියන්නේ දැන් අපි කියමු ආනාපාන සතියේ හිත තබමින් සිහියෙන් අස්වාස්වාස කරනවා ඊට පස්සේ සත්පුද්ගල භාවයට ඇති වෙන ඇති වෙන හැම අරමුණක්ම නෝනින් බලන්න කියලා මම කියනවානේ. එහෙම එහෙම බැලිය යුතුයි. ඊට පස්සේ ඒ විදිහටම ආධ්‍යාත්මික ශරීරයට හිත යොමු කළා. එතකොට මම කියන එක හොඳට ආරමුණ හොඳට හිතෙන් අල්ලගෙන තාම කය තේරෙන්නේ නැහැ මම කියන එක තමයි තේරෙන්නේ. එතනද රූපය හොඳට බලනවා ඒ විදිහට කය ඇති වෙන්න තියෙන ප්‍රත්‍ය ටික බලනවා කය අසුර කරගෙන පවතින චිත්තජයසික ටික හොඳට බලනවා බලල ඉවරලා මේ රූපය නිසා මේ චිත්තජයසික පවතින චිත්තජයසික නිසා මේ කය පවතිනවා නේද කියලා හොඳට හිතනවා ඒකම හොඳට තීරණය කරන්න ඕනේ දැන් මෙහෙම ඉන්නකොට හොඳට බලන්න පුළුවන් උගලන්ට හොඳට නුවණ වැඩෙන්න සිද්ධියක් මේක දැන් මෙහෙම ඇහෙන් බලන පේනකොටම උගුරු හොඳට තීරණය කරන්ද මේ කය ඇසුරු කරගෙන පවත් මේ හිත පවතිනවා. මේ හිතට නේද මේ රූපා රූපාරම්මණය අරගෙන තියෙන්නේ. එතකොට හිත කය ඇසුරු කරගෙන පවතින මේ පේන දෙයට කය සම්බන්ධ නැහැ නේද කියලා හොඳට හිතන්න. විශාල වශයෙන් කෙලස් කියවන අවස්ථාවක්. ඒ කියන්නේ ප්‍රියවියම් ප්‍රකෘතියෙන් ඇරලා අපිට මෙහෙම තීරණය කරන්න පුළුවන් නම් මේ බලන දේට කය සම්බන්ධ නැති බව මේ මම කියන එක කයට ඈඳෙන්න තියෙන කෙලෙසි වේගෙන් අඩු වෙන ක්‍රමයක් ඇස් අරගෙන සද්දයක් ඇහෙනකොටම කය අසුර කරගෙන පවතින හිතට නේද මේ සද්දය ඇහෙන්නේ මේ කයට මේ ඒ සද්දයට කය සම්බන්ධ නොවන විදිහට හිත උපකාර වෙලා තියෙන කය උපකාර වෙලා තියෙන හිතට පිටිටලා හිටින්ද හිතේ ඇසුරු කරගෙන කය ඇසුරු කරගෙන පවතින හිතට මේ සද්දය ඇහෙන්නේ නේද කියලා ඔහොම තීරණය කරන්න විශේෂයෙන් මේ ආධ්‍යාත්මික ශරීරය කාලයක් යනකොට ඉඳගෙන ඉන්න මට මේ රූපේ පේනවා කියන තැනින් ඕගොල්ලන්ගේ මනස මිදේ ඉඳගෙන ඉන්න මට සද්ද ඇහෙනවා කියන තැනකින් මනස මිදේ පෙනෙන ඇහෙන දැනෙන දැනගන්න ස්පර්ශ ආයතන හයට ඉරියව්ව අතහැරියෝ ඉඳගෙන හිටගෙන ඉඳගෙන ඇවිදිනවා කියන හතර ඉරියව්ව පේන ඇහෙන අරමුණ වලට අතහැරුණොත් මේ පැත්තෙන් සම්පූර්ණ නිවර්ණ ධර්ම ටික දුරු වෙනවා. ඕරම් භාගයේ සංයෝජන දුරු කරන්න කිට්ටිම ක්‍රමය. මේ ඒ ඒ වගේ නෝනින් මෙනෙහිකට යුතුය කියලා කියන්නේ අනිවාර්යයි. මොකද බහැර නාම රූප දෙකේ විතරක් අපි බැලුවොත් ආධ්‍යාත්මික කයේ හිත බැස ගන්නවා ආත්ම දෘෂ්ටිය බැස ගන්නවා. ආධ්‍යාත්මික කය විතරක් නාම රූප දෙක බැලුවොත් බහැර කයේ නාම රූප දෙකේ ආත්ම පුරුෂ්ටිය දැක ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අජ්ජත් බහිද්ධාවා කායේ කාණුපස්සී විරති. ආධ්‍යාත්මික බාහිර දෙකේම මාරු මාරුට බැලිය යුතුයි. එතනදී සත්‍ය නිමිත්ත හිත තබාගෙන සිහියෙන් චිත්ත සමතය ඇති වෙන කමඨහනක ඉන්නවා බාහිර නොයෙක් එන අරමුණු ගොඩාක් අඩු වෙනවා. හිත දුවන ගතිය අඩු වෙනවා. નિરાයාසයෙන් හුරු වෙන්න තව අරමුණක් සිහි කළ නාම රූප දෙක බලනකට වඩා නිතරම පවතින තමන්ගේ කය පැත්තට යොමු වෙලා එතන තියෙන නාම රූප ධර්මයන් සම්මර්ෂණය කරන්න. එහෙම කරනකොට සිහි කිරීම වශයෙන් අරමුණක් දෙකක් ඇති වුණොත් ඒකත් බලන්න. හිත දුවන ගතිය අඩු වෙච්ච වෙලාවකදී හැම වෙලාවෙම සති නිමිත්ත හිත තබාගෙන තමන්ගේ ශරීරයේ පැත්තට තමන් කියන පැත්තට නැඹුරු වෙන්න හැම කෙනාම උත්සාහවත් වෙනවා වැඩි වශයෙන් වැඩි කාලයක් දීප්ති ආධ්‍යාත්මික පැත්තට මේ පැත්ත ආධ්‍යාත්මික පැත්තට හිත ගන්න උපායක් හැටියටයි තාම අපි මේ බහැරනාම රූප දෙකේ බලන්නේ ඒ නිසා බහැරනාම රූප දෙකේ බලනවා නාම රූප දෙකේ යථාභූත ස්වභාවය බලන ගමන් ආධ්‍යාත්මික පැත්තට නඹුරු කරනවා. දෙපැත්තම බලනවා හිත සමාධි වැඩි වෙලාවකදී අරමුණු එන gati අඩු වෙනකොට નિરાයාසයෙන් වැඩි ප්‍රමාණයක් ආධ්‍යාත්මික සතිය පැත්තටම නඹුරු වෙලා මොනේ මෙනෙකට යුතුයි. එහෙම කළාම එන්නේ එන්නේ මේ ආධ්‍යාත්මික පැත්තටම හිත නඹුරු වෙනවා. ඒකම හැම වෙලාවෙම පුළුවන් තරම් උත්සාහවත් විය යුතුයි සති නිමිත්ත හිතට බාගන්න. සති නිමිත්ත කියන එක අවශ්‍යම ධර්මයක්. එහෙම නැතුව මේ ඉදිරියට යන්න බෑ. ඉදිරියට ගියාම ඇති වෙන අත්දැකීම් වලදී නොසැලී ඉන්න බැරි. මේට වඩා විශාල අත්දැකීම් ඇති වෙනවා දැන් මේ ඉදිරියේදී නම් මුකුත් කියන්නේ නැහැ කියලා හිතාගෙන ඒ කියන්නේ භවනා කරනකොට ඉදිරියේදී ඇති වෙන දේවල් මෙහෙමයි මෙහෙමයි කියලා කිව්වහම කට්ටිය දැන් පුරුදු වෙලා ඒ වචන හොයාගෙන එතනින්ම අල්ලගෙන මම හොඳට දන්නවා මේ මානසික මට්ටමේදී උතන්ට කවදාවත් ඉන්න බෑ කියලා. දැන් හම්තුනේ මට මෙහෙම මෙහෙම වෙනවා එතකොට මොකද කරන්නේ කියලා. ඉතින් දැන් මම හිතාගත්තේ ඔව් කියන්නේ නැහැ. මම අහන්නේ ඇයි මේ තමන්ව වංචා කරගන්නේ? මම ඔය කියන්නේ මේ මේ පිළිසෙත් නම් කියනවා නෙමෙයි. නමුත් මේ ලෝකේ හරි ඒක 아무තු කෙලෙසයක් මට නම් තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. මම ඔකට කතාවක් කියන්නේ. හතරගම කතාව. හරිද මේ එතකොට මම ටිකක් තරුණ කාලේ අපි වන්දනා ගමනක් ගියා. ඉතින් ඔය ටිකක් තරුණ ඒවයිතම අවුරුදු 18 19 විතර තාතා පිරිමි ළමයි කෙනෙකුත් හිටියා මහා එපාම කරපු විදියට ඉන්නව තියාලු. ඉතින් ලොකු බස් එකක් ගියා ගොඩාක් හිටියේ සිල් ගන්න උපාසකම්මල උපාසකම්මා කියලා හරිද? ඉතින් අපි ගිහිල්ලා ගම කතරගම ගිහිල්ලා දැන් කිරි විහෙරත් වන්දනා කරලා ආවා. කතාවක් තියෙනවා දැන් ওই කිරි විහෙර පැත්ත නැඹුරු කොහොඹ ගහේ යත්තේ කොළ තිත්ත නැහැ කියලා. ඉතින් දැන් බස් එකේ එද්දී දැන් මෙතන හිටපාර යාළුවෙක් කොල්ලෙක් මොකද කරන්නේ කොහොඹ කොල්ලයා කාලා ඇත්ත තමයි බලන්නකො මේ අර කොහොඹ ගහේ කොහොඹ කොළ තිත්ත නෑනේ කිව්වා. ඉතින් කොල්ලෝ ටිකක් අරගෙන හපලා ඇත්ත තමයි කිව්වා. දැන් සිල් ගන්න උපාසක මහතුරු උපාසකමලට දුන්න ඔක්කොම කියන ඇත්ත නේනම් චුට්ටක්වත් තිත්ත නෑ. ඔක්කොම මුළු බස් එකම කියනවා දැන් මේ සිල් ගන්න කට්ටිය චුට්ටක්වත් තිත්ත නෑනේ කිව්වා. අර කොල්ලා ඊට පස්සේ බෝරු කියන්න බෑ මම මේ අහක දින ගහකින් කඩාගත්ත කිව්වා. ඉතින් මේ හොද්දට තිත්ත තේරි තේරි ඇයි එහෙම කරන්න කියන ප්‍රශ්නේ. ඉතින් මොන ඔය වගේ මේ අපි බලා ටිකක් පරිස්සමෙන් ඉන්න ඕනේ මේ වංචනික ධර්මත් තියෙනවා. මේ එතකොට හාමුදුරු හිතයි දැන් නම් උසස් තත්වයේ කියලා අපිට මාර්ගඵලයක්වත් දෙයි කියලා හිතනවද මම නම් එහෙම දෙන්නේ නැහැ කෙනා කෙනා ගන්න එකයි තියෙන්නේ මාර්ගඵල නම් දෙන්නේ නැහැ මම හැබැයි මේ මාර්ගවල ලැබෙන්න ඕනේ නියම ධර්මතාවය පුළුවන් තරම් මම කියන්න උත්සාහවත් වෙනවා. ඒ නමුත් මම හිතාගත්තේ භාවනා කරලා ඉදිරියට යනකොට ඇතිවෙන අත්දැකීම් කියන්නේ කියලා. මම ඒවා බොහෝ වෙලාවට කියන්නේ වෙන මොකද හින්දා නෙමෙයි. එතකොට යන කෙනාට ඒවා දැනනකොට තවත් විශ්වාසයක් ඇති වෙනවා. ඈ එතකොට ශ්‍රද්ධාවක් ඇති වෙනවා තමයි යන ගමන නිවැරදි ගමන නිවැරදි කියලා කල් නැතුව හඳුනා ගන්න පුළුවන් වගේ තැනින්ද මේක දැන් ගොඩක් දෙනෙක් ඒක ඇති කරගන්න වචනික ධර්මයක් හැටියට මේ ඉතින් අපි හොඳට තේරුම් ගන්නට ඕනේ කවුරු රැවටුවත් කාට මොනවා කිව්වත් මොනවා හරි දෙයක් වුණොත් සසරට වැටෙන්නේ අපිනේ ඈ ඒ හින්දා අවංකවම සසරෙන් මිදෙන කලන අදහසින්ම හැම කෙනාම උත්සාහවත් වෙනවා නම් මොකුත් අන්තිම ප්‍රශ්න නැහැ තමන්ට තේරෙනවා අපි මොනතරම් කිව්වත් කෙනා කෙනාට තමන්ගේ මනස තේරෙනවා තමන්ගේ මනසේ රාග දේශ මොහ තාම තියෙනවා ඇත්ත පේන්නේ තාම රැවටෙනවා කියලා දකිනවා නම් ඒ තමන් පුළුවන් තරම් තමන්ව හඳුනාගෙන ඒ තමන්ගේ දුර්වලකම ඒ කෙලෙසි නැති කරගන්නේ ඇත්තට මොන විදිහටද කියන තැනකින් අවංකව උත්සාහවත් ඒ අවංක මනසට කවදාම හරි දවසක හරියනවා. ඒ කෙලෙසි යට ගහලා කියලා එහෙම තියෙද්දි මට ආම්ඳුරනේ දැන් මෙහෙම මෙහෙම තේරෙනවා මෙහෙම මෙහෙම පේනවා කියලා කිව්වා කියලා අපි බොරු කළා මොකටද? අපි මේ තරගයකට යනවද දිනන්න යනවද ඉතින් මොකද මේ ටිකත් මම වුමනාවම මම කිව්වේ මොකද භාවනා කරපු අය අහන ප්‍රශ්න කියන දේවල් දැක්කම වෙලාවකට මේ භාවනා කරලා තියනවද ටීචර් බලනවද කියලා හිතෙනවා ඉතින් මේ ඒ නිසා ඔයගොල්ලෝ මොන කටයුතු කරන්නේ විශේෂම කාරණාවක් ඉතින් අර මතක තබා ගන්න මේ සමාධිය අරගෙන නාම රූප ධර්මයන් බලන්න කියලා මම කියනවා. මගේ දේශනාවලදී එක දවසකට මම එක තැනක් කියනවා. තව තැනකදී තව තැනක් කියනවා. තව විදිහකට තව ආකාරයක් කියනවා. මේ දේශනාවල නානත්වයක් තියුණට මේ ඔක්කොම එක තැනකට යම් දවසක එකම තැනකට එන්නේ. ඒ ඒ දේශනාවල හැටියට ඒ චරිතවල හැටියට ඒ අවස්ථාව හැටියට විස්තර කට යුතු දහම් පරයයයි මම ඒ කියන්නේ. එතකොට මේ මොකද මම කිව්වේ පිටකදී මම කියනවා සතු නිමිති තබාගෙන උපදින උපදින අරමුණු වල අනිත්‍ය බලන්න. සතු නිමිති තබාගෙන මම මේ හැඟීම බලන්න. සතු නිමිති තබාගෙන ආධ්‍යාත්මික කයේ අනිත්‍ය බලන්න. සතු නිමිති හිත තබාගෙන උපදින උපදින අරමුණු වල අනිත්‍ය බලන්න. සත්‍ය නිමිති තබාගෙන සවිඥානික අරමුණු වල නාම රූප දෙක බලන්න. ඒ ඒ තැන් වලට ඒ ධර්මතාවලදී මම දේශනා කරන ඔය කොතනින් ගත්තා පුළුවන් කෙනෙකුට මොන තැනකින් පටන් ගත්තා ප්‍රශ්නයක් නෑ අර්ථය එකම තැනකයි තින්නේ එක තැනටයි එන්නේ නමුත් අපි තේරුම් කරගන්න ඕනේ ඒ කියපු තැනින් බැයි නම් ඊට පාදතන්ට යන්න ඒ කියපු තැනින් බැයි නම් ඊට පාදතන්ට යන්න මොකද බුද්ධ දේශනාවේ මේකත් හරියට ඉස්කෝලේක පන්තියක් වගේ. මෙතන ගත්තාම එක එක මට්ටමේ දැනුම තියන අය එක එක මට්ටමේ හැකියාවන් තියන අය ඉන්නේ. එක තැනකින් පැනවුවාම ඒ මට්ටම අනිත් කෙනාට හරියන්නේ නැති වෙනවා. සමහරට අඩු වෙන්න හෝ වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මේ හැම තැනකින්ම දේශනාවන් ලෝම පෞද්ගලික ධර්මතාවල මම විස්තර කරලා තියෙනවා. විස්තර කරනවා. කෙනාගෙන තම තමන්ට ආවේනික මට්ටමේ පටන් ගන්න. හැබැයි ඉතින් හැමදාම මුලමම කියනවා ඔය අපිට සත්පුද්ගල භාවයට හම්බෙන ඖදාරික මට්ටමේ රූපවල ඉඳලා ඇත්ත ඇති හැටි නුවණින් විමසමින්මයි අපිට යන්න තියෙන්නේ අනිත් කෙනෙකුට නාම ධර්ම අනුව බලලා කෙලස් ගෙවා ගන්න පුළුවන් වෙයි නමුත් ඒද කෙලස් ගෙවුණු දවසට හරි එයා මේ ඖදාරික රූපයේද පිරිසිඳ දැකීමෙන්ම එයා එයාද මිදෙන්නේ කියන කාරණාව මතක් කරන්න වෙනවා. එකම සිද්ධිය තියෙනවා. මේ ඊගාවට අපි භාවනා කරනවට අමතරව කියන්නේ සමථ විදර්ශනා දෙකට අමතරව අර වෙනදට කතා කරලා තියෙනවා වගේ මේ ඉන්ද්‍රිය සංවරය භෝජනේ පමණ දැන ගැනීම නිදිදුරු කිරීම කියන කාරණා ගැනත් ඇත්තටම සැලකිලිමත් විය යුතුමයි ආශ්‍රයක්ෂය කරගන්න උත්සාහවත් වෙන කෙනා විශේෂයෙන් මේ නිදිදුරු කිරීම ඒ කියන්නේ කල්ැතුම නිදාගන්න පාන්දර වෙනකම්ම මේ ඉඳගෙන නැතුව ටිකක් නිින්ද අඩු කරලා මේ අවදියෙන් භාවනා කරන්න උත්සාහවත් විය යුතු මොකද මේ හැරලා ප්‍රകൃතියෙන් ඉන්නවට වඩා කෙලෙසේ තහවුරු වෙන බවක් තියෙනවා නිින්දේදී. මොන විඥාන මට්ටමේදී. ඉතින් ඒ නිසා අපිට හොඳට භාවනා කරන කෙනෙකුට ඕන භාවනාව නොකර නොකර එක දිගට රැය දෙකක් තුනක් හැරලා ඉඳ බලන්න ඉඳලා භාවනා කරන්න ගන්න පුළුවන්. මුද්දට තේරෙයි වෙනස. සම්පූර්ණ ඒ කියන්නේ භාවනා නොකර මලගේකට හැම නිදිවරන. අන්න ඒ වගේ නිදිවරන වෙලාවක උනත් එහෙම දවස් දෙකක් විතර හැරලා ඉන්න වෙලාවකදී නිකන් භාවනා කරන්න ගන්න පුළුවන් මොනතරම් සැලුවද නේද කියලා. මොකද අර මනෝ විඥාන මට්ටම තද්ද වෙලා තර වෙලා නැහැ. ඒ ඒකේ මම මතක් කළේ ওই නිදි දුරු කිරීම කියන එක හරි වටින බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් භෝජනය පමණ දර ගන්නවා නම් ඉන්ද්‍රිය සංවරය යෙදුනොත් නිදි දුරු කිරීමේ යෙදුනොත් එපමණකින් එයා ආශ්‍රයක්ෂය පටන් ගත්තා කියලා. ආශ්‍රයක්ෂය වෙන්න වැඩ පිළිවෙල එයා පටන් ගත්තා කියලා. ඒ තරම් මේ ආශ්‍රයක් ගෙවන්න හිතයි ওই ධර්මතා තුන. ওই තුන් පොලේ අසංවර වීම ආශ්‍රයයන් ඇතිවෙන්න බොහෝසෙම හිතයි. ඉතින් අපි දැන් ඔය භාවනා කරනවා කියලා කියන්නේ අපි ගාව තියෙන අවිද්‍යාශ්‍රයෙන් ආශ්‍රවෙච්ච ආශ්‍රව ධර්මතා ටික අපි මේ ගෙවන්න හදන්නේ. ඉන්ද්‍රිය සංවරය, භෝජනේ පමණ දැන ගැනීම, දිදුරු කිරීම වගේ ධර්මතා ටිකෙන් වර්තමානයේ ලොකු බැම්මක් ඇති කරන මේ අලුතින් කෙලෙස් මේකට වැටෙන්න නොදී අපිට වෙන්නේ මේක තියෙන ටික හිඳලා ඉවරයක් කරන්න බෑ ඇයි මේ අලුතෙන් දැම්මත් දාලා නැති හින්දා අපි අස් කරනවට වඩා දෙගුණයක් තුගුණයක් කරපහුව වෙන නිසා ඒකයි මෙතන මේ ඉවරයක් නැත්තේ ඒ නිසා හැම වෙලාවෙම මේ ඉන්ද්‍රිය සංවර සීලය හරහා මේ පැත්තෙන් ආරක්ෂාව තබාගෙන කරනවා නම් මේට වඩා සාර ප්‍රතිඵලයක් ලැබෙනවා කියන කාරණාව මතක් කරනවා. එහෙනම් මම අද දවසට නතර කරන්න දේශනා නේද? මේ එනවා තියනද ප්‍රශ්න නැහැ. වයිනල් ආලෝකයෙන් හරි නැත්නම් සංදයක් ඇතිවෙන්නේ හරි ආලෝකයෙන් තුලේ ශරීරේ කොටස් වෙනවා කියන්නේ. එහෙම නැහැ. නුවණින් දැක ඇයි ආලෝකයෙන් ශරීරය දකිනවා ඔව් දකිනවා මනෝමය ඒවා ඉතින් භාවනාවට අදාළ ඒවා නෙමෙයි ඒ කෙනාගේ කමට එක එක්කෙනාගේ පෞද්ගලික කමට හරක් තියෙන බුද්ධහමට අදාළ නැති ඒවා දැන් බුදුමාඩත් පුළුවන් හිත වඩලා ආලෝකයක් හදාගෙන ආලෝකය ඇතුළේ රූපයක් හැදෙනවා පුණ්‍යයේ රූපේ නාම රූප බලනවා කියලා හිතලා එකක් හදන්න සමාධිගත නිවරණ ධර්ම දුරුනහම ඒ විදිහට පේනවා. මේ හිතේ ස්වභාවය තමයි හිත දියුණු වුණාම යම් යම් පැත්තටද හිතන්නේ යම් යම් පැත්තටද හිත නැඹුරු වෙන්නේ ඒ ඒ දේ ප්‍රකට වෙනවා. ඒ දේ පේනවා. එතකොට එයා හිතන්නේ ආ මෙහෙම දේකුත් තියෙනවා මේක ඇත්ත තමයි කියලා හිතනවා. නමුත් ඒ වස්තුවේ ආරම්භකයත් එයාමයි පැවැත්මත් එයාමයි උපාදේයත් එයාමයි. එහෙම නැතුව එහෙම ධර්මතාවයක් තියනවට නෙමෙයි. ඊගාවට ආලෝකයක් උපද්දලා ආලෝකයෙන් රූප බලනවත් ආලෝකයේ කියන ධර්මතාවයටවත් හිත නැඹුරු නොකොට යුතුයි නියම විදියට. කියන්නේ යම් ආලෝක ආදී සංඥා නොවන නෙමෙයි හිත දිනු වෙනකොට. නමුත් ඒද ගණන් නොගෙන තමන්ගේ කමඨන තමන් කරගෙන යා යුතුයි. එතකොට ඒකෙන් අපි තව ඒ ආලෝකයෙන් තව වැඩ ගන්න යනවා කියන්නේ කෙලෙසි ඇතුළේ කෙලෙසියක් තවවත්. හොඳයි එන කරසාදුසදේ කොහොමද? අතන සමිනාට තවමට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ. ආනාපානසති භාවනාව වඩනකොට වඩලා ඉවර වෙලා මේ නවත්තලන්න පුළුවන් ස්වාමීන් වහන්සේ අපේ රූපේන බලන්නේ රූපේ. දැන් මේ බලන්නේ සංගෙම නැත්නම් ආනාපානසති වඩනකොට වෙන හිත කියන්නේ සංසිඳනේ ගාවට ඒක එන්නේ ඒ වෙලාවට බලන්න. නේද? මුලින්ම ආනාපාන සති භාවනාවට හිත තබලා හිතේ දුවන gati අඩු කරගන්න අඩු කරගත්තාම ටිකක් සංසිඳුණට පස්සේ ඒ ඒ නාම රූප දෙක බලන්න. ඒකද දිගින් දිගටම බලන්න එපා. ටිකක් ඒ නාම රූප ධර්මයන් බලලා සවිඥානික වස්තුන් මොනින් බලලා ඒක ටිකක් දුර බලලා හිතාමතාම ඒක නතර කළා ආයත ආනාපාන සතියේ භාවනාවට සති නිමිත්තට එන්න. මේ ධර්මතාව දෙක මාරු මාරුට කරන්න එතනදී හිත දුවන වේගය වැඩි වෙන නොයේ කර්මන උපදින වේගය වැඩි නම් සති නිමිතිත තියෙන්නේ නැත්තම් විදර්ශනා කරන නැත්නම් නාම රූප ධර්ම සම්මර්ෂණය කරන gati අඩු කරලා සති නිමිත්ත ආනාපාන සති භාවනාවට දෙන කාලය වැඩි කරන්න. හිත සංවරයි නම් දුවන gati අඩුයි නම් අර නාම රූප ධර්මයෙන් මෙනෙහි කිරීමට දෙන කාලය වැඩි කරන්න. ඒ විදිහට මාර්ගයෙන් මාර්ගයට කරන්ඩ අරමුණු සංසිඳුනහම අඩුනහම පටන් ගන්න එක තමයි හොඳ. අරමුණාල කෙත්ලොම් නියලක් සම්මත් ඇට කියනවා ඒක මේ අපි රූපේ බලලා කනගුණ ආලයක් ආලේ පවතින කියන බල බලලා ඒක ටිකක් වෙලා කරන්න ඕනද නැත්නම් ඒකම ප්‍රමාණික විලාව කොච්චරද ගන්නවද ඒකට කය ගැන බලන්න. වෙලාවක් නැහැ ඒ අපි මෙහෙම නිකන් නෙමෙයි මෙහෙ කරන්නේ සත්පුද්ගල භාවයට තමාන්ට ඇසුරු වෙච්ච අරමුණ කිසල හිතෙන් අල්ල ගන්නවා. අපි කොහොමද යාළුවෙක් කවුරු හරි කියලා? ඔබතුමා කියන්නේ යාළුවෙක් නම? චන්ද්‍රපාල. චන්ද්‍රපාල. ඔන්න දැන් චන්ද්‍රපාලව අපි කියනවා කියන්නේ දැන් චන්ද්‍රපාල කියනකොට නම විතරක් නෙමෙයි ඒ යාළුවාගේ රූපයත් ඔක්කොම හිතට ඇඳිලා තියෙනවා. හිතෙන් චන්ද්‍රපාලව අල්ලගන්නවා. ඒ යාළුවව අල්ලගෙන දැන් හොඳට බලනවා චන්ද්‍රපාල කියන තැන යාළුවා කියන තැන පවතින ඒ රූපෙද තියෙන දැන් ඒ රූපෙ දිහා බලාගෙන. එතනද තියෙන්නේ කෙස් ලෝණීය දත්හම් මස්නහර ඇටටමි මේ විදිහට Tamanට ප්‍රකට වශයෙන් හෝ අප්‍රකට වශයෙන් පුළුවන් විදිහට කොටස් ටික බලනවා කන ගුණ ආහාර නිසා මේ රූප හැදෙන්නේ කියලා බලනවා ඒ කය ඇසුරු කරගෙන පවතින හිත නිසානේ එතනද රූප පෙනෙන්නේ. ඒ කය ඇසුරු කරගෙන පවතින හිතටනේ එතනද ශබ්ද ඇහෙන්නේ. ඒ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා නේද ඒ කයේ යෑමේම වෙන්නේ කියලා බලන්න. චන්ද්‍රපාල කියලා අපි කෙනෙක් දැකපු තැනක මෙච්චර වෙලා මෙච්චර දවස් චන්ද්‍රපාල යනවා යනවා චන්ද්‍රපාල රූප බලනවා සද්ධාහනවා කියලා දැකපු තැනක එහෙම සංගපාව කියලා කෙනෙක් කරනවා නෙමෙයි මේ නාම රූප ධර්මතා දෙකකින් සිද්ධ වෙන වැඩසටහනක් නේද කියන එක බලන්න. හරිද? ඔන්න දැන් ඒක බලද්දී චන්ද්‍රපාල ගැන බලද්දී යන්නේ යටින් ගුණපාල කියනවා කියලා හිතන්නකො. දැන් චන්ද්‍රපාලව අතරල ගුණපාල අල්ලගන්න එපා. පැයක් හරි පැය භාගයක් හරි චන්ද්‍රපාල කියපු තැන නාම රූප දෙක හොඳට දකින්නකම් මේකින් කරන වැඩ ටික ඒ චන්ද්‍රපාල කියලා අපි හිතාගෙන හිටපු ගන්න බලන අහන කෘත්‍ය ටික එහෙම කෙනෙක් කරනවා නෙවෙයි මේ ධර්මතාවයකින් වෙන්නේ කියන ටික හොඳට තේරෙනකම්ම බලනකම් බලලා තමයි අරන් අවසන් කරන්නේ. එතකොට ඒ ටික බලා ගන්න Tamanට විනාඩි 5ක් දිගේ 10ක් දිගේ 15ක් දිගේ ප්‍රශ්නයක්. ඒක අරන්මක් බලන්න කාලේ ප්‍රශ්නයක් නෑ. ඒිට මෙහා අර මං කිව්වේ චන්ද්‍රපාල ගැන බලද්දී සිරිපාල හෝ ගුණපාල හෝ කියනොත් ඒ දෙන්නා අතහරින්න. චන්ද්‍රපාලව ගැන බලලම ඉවරයක් කරනවා. හරිද? ඊට පස්සේ ඔන්න ඒකට වැඩි වෙලාවක් ගිහිල්ලා තිබුණා නම් වෙන අරමුණක් ගන්න එපා. එහෙම සති නිමිත්තට එනවා. සති නිමිත්තේ තියාගෙන ආනාපාන සතිය වඩනවා. ආනාපාන සතිය වඩලා ටිකක් වෙලා ගිහිල්ලා ආයෙත් දැන් ಗುಣ පාලව ගන්නවා. ගුණපාලව හිතෙන් අල්ලගෙන එතනත් ඔහම බලන අපි ගුණපාල යනවා නේද ගුණපාල කෑම කෑවා නේද ගුණපාල චිත්‍රපටිය බලනවා නේද ගුණපාල සිංහව කවුවා නේද කියලා එතන දැනක ගුණපාල කියලා කෙනෙක් ඔය කටයුතු ටික කරලා තියෙනවා නෙමෙයි ඔය ඔක්කොම වෙලා තියෙන මෙන්න මෙහෙම සිද්ධියකින් කය ගැන බලලා ඒ කය ඇතුළු කරගෙන පවතින සිතෙන් කෙනෙක් වැඩ ටික බලනවා බලලා ඊට පස්සේ ඔන්න චන්ද්‍රපාලවත් ආපහු බලනවා ඈ ඊට පස්සේ සිරිපාලවත් බලනවා බලලා ආයත ආනාපානසතිය වඩනවා. මෙහෙම ටික කාලයක් කරනකොට තමන් වේගවත් වෙනවා. ඒ කියන්නේ බලන එක බොහොම ඉක්මනට ඉක්මනට බලා ගන්න පුළුවන් උත්තරනේ. මුල් කාලේදී ගොඩාක් පරක් වෙන්න පුළුවන්. කාලයක් යනකොට ටිකක් ඉක්මනට මේක බලා ගන්න පුළුවන් මට උත්තර එනවා සෙන්දේ. එහෙම බලබල ආනාපානසතිය වඩනවා. ඊට පස්සේ ආනාපාන සතිය වඩලා චන්ද්‍රපාලෝ ගුණපාලෝ සිරිපාලෝ එකිනෙකට සිහි කරන්නේ නැතුව තමන්ම සිහි කරනවා. හරිද? සිහි කරලා මෙතන නාම රූප දෙකෙන් බලන්න. බලලා ආයත ආනාපාන සතිය වඩන්න. ආය ආනාපාන සතිය වඩලා ආය සත්‍ය පුද්ගල භාවිත තීන ආරම්භව බලන. ඒ විදිහට මාරු මාරු කරන්න. පෙනෙන්නේ නැති වුණා ඇහැට හොඳටම ප්‍රකට නැති වුණාට හිතට හිතාගන්න පුළුවන්. ඈ හිතට රූප පෙනෙන්නේ හිතට දැනෙනවා රූප. දැන් ඒ කියන්නේ තමන්ගේ අම්මා නැත්තම් තාත්තා කියන එක හිතට නගාගෙන සිහිකර ගන්න බැරි නෑ පුළුවන්. හරිද? ඒ කියන්නේ ඇහැට පෙනෙනවා වගේ වර්ණ සතහන ප්‍රකට නැති වෙන්න පුළුවන්. නමුත් සත්‍යය පුද්ගලයේ කියන හැඟීම නැතුව නෙමෙයි. ඒ සත්‍ය පුද්ගලයේ කියන හැඟීම නැති වෙන විදිහට බලන්න. ඒ කියන්නේ දැන් අපිට මේ පේන වගේ කළුයි සුදුයි රතුයි කියලා වර්ණ සටහන මේනේ හැඩතල එහෙම පේන්නේ නැහැ. ඒ නැති වෙන්න පුළුවන්. නමුත් සත්වයේක පුද්ගලයේක මිනිසෙක කෙනෙක් කියන හැඟීම ඉතුරු වෙනවා. ඒ හැඟීමද කියනවා ওই නාම රූප දෙක බලනකොට. කෙනෙක් කියන තැනක රූපයේ වශයෙන් ප්‍රකට නැති වෙන්න පුළුවන්. අපි ඔය දිවට දැන් සංගපාල කියලා තීකර ගත්තා කියලා ටීවියෙන් දකින විදිහේ වර්ණ සටහන ඔය හැඟීම් ඔය හැඩතල ඔක්කොම ඉන්නේ නැහැ. නමුත් අපිට හිතට ඡායාවක් තියෙන කෙනෙක් නේ. පුද්ගලයෙක් කියේ. ඒ කෙනෙක් නේ පුද්ගලයෙක් නේ කියන හැඟීම් මාත්‍රේ හිතෙන් අල්ලගෙන එතන පෞද්ගල ධර්මතාවට බලන්න. බලනකොට අර හැඟීම දෙනවා. මොන ප්‍රශ්නයක් නැහැ. එතකොට අර රළු මට්ටමේ අපිට මේ ඇහැට පේන මට්ටමේ විදිහේ රූප ඡායාවක් නෙන්න ඕනේ. එහෙම නැතනකදී බලන එහෙම නැති තැනකදී තර විදිහට බලනවා. හරිද? හොඳයි නම් කරගෙන යන්න. හොඳයි නම්